අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සංඥා පටිලාභම් පහං දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු සංඥා ප්‍රතිලාභේ පිළිබඳව අද තුන්වෙනි දවසටත් මාත්‍රිකා වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මොකද ඒක බොහොම සූක්ෂම කාරණාවක්. යමක් පටලවා ගන්නකොට කෙනෙක් ඉස්සලම් පටලවා ගන්න සංඥාවෙන් ඊට පස්සේ චිත්ත මට්ටම ඊට පස්සේ දිට්ඨි මට්ටමට යනවා. ඒ නිසා පටලවිල්ලක මුල සංඥාව බුදුහාමතුරු බොහොම උනන්දු වෙනවා සංඥා මට්ටමේදී කොට දාන්න පුළුවන් කියන එක. කියලා දැන් ওই තියෙන වැරද්ද සංඥා මට්ටමේ සාම එක ඝන බහල වෙලා නැහැ. ඒක හොඳටම තද වෙනකොට ඒක දිට්ටි මට්ටම චිත්ත මට්ටමට යනවා. එයා ඒකම හිතට දිරව ගන්නවා. ඒ චිත්ත මට්ටමට ගියාට පස්සේ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාම ඕනේක ගොඩ දාන්න. සංඥා මට්ටමේ නම් සාමාන්‍ය මට්ටමෙන් කරන්න පුළුවන්. දිට්ඨි මට්ටමට ගියාට පස්සේ කරන්නම බෑ. බුද්ධජානනාංශවත් උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා මේ සංඥා මට්ටමේදී නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවේදී කඩා ගන්න එකේ ලොකු වටිනකමක් තියෙනවා. නමුත් ඒක හරි සූක්ෂම දෙයක් නිසා මේ ප්‍රතිපදාවේ වුණත් අපි ඊයේ තේරුම් ගත්තේ උත්සාහ ගන්නට බැලුවේ මේ සංඥාව වැඩ කරන දෙආකාරයක් තියෙනවා. ඇයි මේ සේවනයේ කළ යුතු නොසේවනයේ නොකළ යුතු කියලා හරියටම දෙකට ගන්න මේ සංඥාව වර එක භවනාදී අපි සේවනය කරනවා වර එකදී අපි සේවනය නොකර අතාරිනවා මේ කොතෙක් දුරට යනකම් මේ සංඥාව සේවනය කළ යුතුද කොතෙක් දුරට යනකම් සංඥාව සේවනය අතහැරිය යුතුද කියන එකත් එක පැත්තක් ඊට කලින්ම ওই කියන සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ අපිට පෙන්නන අභිජ්ජා පිළිබඳ සංඥාව, ව්‍යාපාදේ පිළිබඳ සංඥාව, විහෙතේ පිළිබඳ සංඥාව දුරුවන් කරන්නත් ඕනේ. ඒක නිසා මට හිතුණා අපි පසුගිය දවස් දෙකේ තුල කොට ගහගෙන ආපු මේ කතා ස්වරූපේ අනුව කතා ශරීරයේ අනුව අදත් තව ටිකක් කතා කරලා මේ ඇති කරගත්ත පිරිසුදුකම ප්‍රායෝගික පැත්තෙන් සහ මූලධර්ම පැත්තෙන් තව ටිකක් දියුණු කරගනිමු කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා ඒක සඳහා උපමානයක් වශයෙන් සරුවච්චන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරපු සූත්‍රයක් කෙටි සූත්‍රයක් ඉදිරියෙන් තියාගන්න ඒක බොහොම භාවනානුයෝගී යෝගාවචරයකට හොඳ උපමානයක් වෙනවා. ඒ සූත්‍ර 10ක් ඒ අංගුත්තර නිකාය ඒකක නිපාතේ සඳහන් කරනවා සනිමිත්ත වග්ගය කියලා. ඒකදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සංඥාවට අදාළ කොටස සසඤ්ඤී භික්ඛවේ uppajjati පාපකා අකුසල ධම්මා නො අසඤ්ඤී. තස්සායේව සංඥාය පහනා ඒවන්තේ පාපකා අකුසල ධම්මා නොහොಂತಿ කියලා. මේ ලෝකේ උපදින තා කෙලෙස් උපදින සංඥාවක් සහිතවයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. සංඥාවක් රහිතව නොවේ. සසඤ්ඤා සසඤ්ඤාහි uppajjati වික්කවේ uppajjati පාපක අකුසල ධම්මා. පාවක් හිතට එනකොට ඒක ලකුණක් නොකර එන්නේ හැම වෙලාවෙදීම හිතට අඳුර ගන්න පුළුවන් ලකුණක් කරගෙන තමයි එන්නේ. කවදාකවත් උගුරට හොරා බෙහෙත් බොන්න බෑ. ඒක නිසා නොඅසඤ්ඤා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මං කොටද ලෝකේ පහළ වුණේ කියන වගේ බුදුනාංශයේ දේශනා කරන බුදු කෙනෙක් මොකද්ද දැන් කියන්නේ? හිතට යම් වෙලාවක සංඥාවක් ආවනම් ඒ සංඥාව ප්‍රහාණය වීමත් සමග කෙලෙසේ ප්‍රහාණය වෙනවා. ඉතින් බුදුරජාණන්සේගේ සම්පූර්ණ ප්‍රතිපදාව තියෙන්නේ මේ සංඥා ප්‍රහාණ ප්‍රතිපදාවක්. ඉතින් අන්න ඒ දේ නැත්නම් ඒ කියන අදහස ඉස්සරහින් තියාගෙන අපි කවුරුත් පොදුවේ පිළිගනිමු යම් වෙලාවක අපිට ඇඟිල් ඇඟීමක් හඳුනා ගැනීමක් ලකුණු තබා ගැනීමක් සිද්ධ වෙනවා නම් දැඩි ලෝභය පිළිබඳව එහෙම නැත්නම් කියන විසම ලෝභය පිළිබඳව ඒක ඉතින් අපි වගේ කෙනෙකුට එච්චර අමාරු නෑ ඒක දුරුවන් කළ යුතුයි කියලා දැනගන්න. ඒකම යම් වෙලාවක අපිට ඉංගියක් හරි තියෙනවා නම් සංඥා මට්ටමින් හරි තියෙනවා නම් මම මේ ඊටවිල්ල හිතන්නේ එහෙම නැත්නම් මේ වචනේ කතා කරන්නේ මේ ක්‍රියාව කරන්නේ කවුරු එක්කාරේ ප්‍රතික්‍රියාවකටයි ඉංගියකටයි කෙනහිල්ලකටයි එහෙම නැත්නම් ව්‍යාපාදයට කියලා පුළුවන් තරම් පරිසංගණ එකයි තියෙන්නේ ඒක ක්‍රියාවක් නම් නොකර නිකන් ඉන්න කියනවා වචනයක් නම් කතා නොකර නිකන් ඉඳ කියනවා. හිතට එනවනම් මේක දැනෙනවා කාටට කියන්නේ ඉලක්කතරේ ඉංගියක් රිදවිලක් ව්‍යාපාදයක් කියලා ඒ වෙනුවට මධ්‍යස්ථ අරමුණක් හිතට අරගෙනීමෙන් හෝ ඒ ව්‍යාපාදයේ සම්බන්ධ සංඥාව දුරලන්නේ කියලා කියනවා. හිංසාවක් නම් විහිංසාව කියලා කියනවා. වෙහෙසීමක් නම් කවුරු හරි අපි කෙලිය කෙලිපින්සත හෝ වේවා. නැත්නම් මට කලින් කරපු තරහවකට මට වාරි ආපිලාක හෝ වේවා. විහිසීම පිණිස අපි වචනක් ක්‍රියා කරනවා නම් වචනක් කතා කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් හිතනවා නම් ඒක දැනගන්න ඕනේ මේ වෙලාවේ මගේ වාරේ තමයි. නමුත් මම කරන්නේ වෙහෙසයට සම්බන්ධ සංඥාවකට පොහොර දාන එකයි නොකරන එකයි හොඳ. ඒ මොකද ඒක කෙරුවට පස්සේ භාවනා කරලා ඒ කරවපවම ගන්න බෑ. එතකට ඒක ස්ථාවර වෙනවා. ස්ථාවර වෙන්න ඉස්සෙල්ලා නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවේ දන්නවනේ මේක දැඩි ලෝභයේ සම්බන්ධ හිතවිල්ලක් සංඥාවක්. එහෙම නැත්නම් විසම ලෝභේ. එහෙම නැත්නම් ද්වේෂයක්. එහෙම නැත්නම් විහිංසාව කියලා ඒක දුරුවන් කරතයි. ඊට පස්සේ ඒ මොකද ඒක සාරිපුත්‍ර සාංශය අපිට කියලා දෙනවා ඒක කෙරුවොත් අකුසල් වැඩෙනවා කුසල් නැති වෙනවා කිය. ඊට පස්සේ යම් සංඥාවක් වැඩිවොත් කුසල් වැඩෙනවා නම් අකුසල් නතර වෙනවා ඒක වඩන්නේ කියලා තියෙනවා. ඉතින් ඒකට මම උත්සාහ කරේ ඒ සංඥා වෙනුවට මේ විතක්ක චෛතසිකය අපි අරමුණු රාශියක් තියෙනකොට අපිට අවශ්‍ය අරමුණ අපිට අවශ්‍ය කියලා කියන්නේ උදාසීන අරමුණ රාග ద్వේෂ මෝහට වැටෙන්නේ නැති අරමුණ ඉස්මතු කර ගැනීම සඳහා අපි අරමුණ මෙනෙහි කිරීමෙන් මානසිකාරය පැවැත්වීමෙන් නම් කියලා අඬ ගැහිීමෙන් සලක්ෂණයෙන් අපි කියන ආස්වාසයට ආස්වාසය කියලා කතා කිරීමෙන් අපි ඒක සලකුණු තැබීමක් කරනවා. එතකොට අපි කියනවා වෙන වෙනාරමුණු රාශියක් එන්නේ හිතවිලෙන් හදනවා වේදනාවෙන් හදනවා තද්දෙන් හදනවා ඒතියෙදි යම් වෙලාවක කොනක හරි ආස්වාස් ප්‍රසවාසයේ තියෙනවා ආස්වාස් ප්‍රසවාසයේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි ඒක තෙද ගන්නනවා උනන්දු කරනවා ඉස්සරහින් තියාගන්න. ඒක සඳහා අපි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කල යුතු සංඥාත බීමක්. ඒකයි මම ඊයේ මතක් කරේ මේ කල යුතු සංඥාත බීම හරහා নানা ප්‍රකාර අරමුණු අතර Tamanට වාසිදායක අරමුණ, සුවදායක අරමුණ, හිතසුව සලකන අරමුණ ඉස්මතු කෙරීමේ ක්‍රමය හරීම විද්‍යානුකූලයි. මේ නිසයි මේ බටහිර ලෝකෙට බුද්ධ ආගම පැතිරෙන්න මේ මෙනෙහි කිරීමේ ක්‍රමේ වටිනාකමක් ඇති වුණා. ඒක මහසී ෂැඩෝ සංසේ දැක්කා. ඒක හුවා දක්මින් තමයි සෝලෙලෙටස්ගේ පොතේ තියෙන්නේ. ඒ කාමන් ඉන්සයිට් කියන පොතේ මේ මේ පොඩි උපක්‍රමයෙන් තමයි අද මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ බුද්ධ ආගම නැගී හිටින්න ප්‍රධාන හේතු උනේ කියලා. ඒ ඒ කතා කරන්නේ මේ මහසි බුද්ධ මහසි භාවනා ක්‍රම තමයි. මේ නැගී හිටීමට මුල් වෙච්ච දේ කියන අදහසෙන් කියනවා. ගොඩක් දේවල් තියෙද්දි මේ නම කියා කතා කිරීමේ සලකුණු තැබීමේ Tamanට අවශ්‍ය ආරමුණට මූල කර්මස්ථානට ඒක ඉස්මතු කරන්න පුළුවන්. මේක සංඥා තැබීමෙන් කුසල් වඩන අකුසල් නැසන ක්‍රමයක්. අන්න එතනදී මේ සංඥා වඩනකොට වෙන්නේ මොකද්ද? අපි මෙතෙක් කල නන්නාඳුරමින් හිටපු ආස්වාස් ප්‍රසවාසය අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සටහන් ආකාර එහෙම නැත්නම් ගති භාව ස්වභාව ගොඩක් දැනගන්න ලැබෙනවා. මේ දැන ගැනීම නිසා අර සරුවච්චන් වහන්සේ මතක් කරන විදිහට සසඤ්ඤී වික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා කියලා ආනාපානය පිළිබඳ මේ විස්තර සවිස්තර බැලීම අකුසලයක් නෙමෙයිද කියලා එහෙම නැත්නම් මේ ඉස්මතු කර දැක්වීම අකුසලයක් ඉස්මතු කර දැක්වීම නෙමෙයිද කියලා ඒ තර්කෙ දිගේ ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. ගැඹුරින් අහලා බලනකොට ආකාර පරිවිතක්ක දිගේ හිතන්න පුළුවන්. උපදින සා කෙලස් උපදින සංඥාවක් සහිතව නම් ඇයි මේ සරුවචනාංශයේගේ බණ අහලා සරුවචනාංශයේගේ දේශනා විලාස බලලා මේ ආචාර්යවරු යම් යම් අරමුණු විශේෂයෙන්ම ආනාපානෙ වගේ පිම්බීම හැකිලිම් වගේ වම දකුණ වගේ නැත්නම් එදිනදා කටයුතු කරනකොට Taman චේතනා පූර්ව කරන වැඩේ මෙනෙහි කිරීමෙන් සංඥා කිරීමෙන් ඒක ඉස්මතු කිරීමෙන් කෙලෙසයක් නෙවෙයිද ඉස්මතු කරන්න කියන ප්‍රශ්නේ එන්නේ ඉඳී තියෙනවා ඒක අනිකුත් කාරණා වලින් ඊමක් පෙන්වන්න උත්සාහ කරේ තෝරක් නැතුව කෙලස් වෙනවට වැඩිය මේ එක අරමුණකින් එන දන්න ප්‍රමාණයකින් එන කෙලස් ටික තමන්ට වශී කරගන්න ලේසි ප්‍රතිපදාවට අල්ලන්න ලේසි ඒක නිසා දන්න අරමුණෙහිම නැවත නැවත ඉස්මතු කිරීමෙන් සංඥා තැබීමෙන් මෙනෙහි කිරීමෙන් ඒක මතු කිරීමෙන් කරන්නේ ඒ අරමුණේ හිත හිටියානම් අපිටොත් ආශස් ප්‍රසවාසයේ හිත හිටියානම් යම් වෙලාවක ආශස් ප්‍රසවාසයත් එක්ක මූණට මූණ දාලම හිත හිටින වෙලාවේ අනිකුත් ලෝකයක් අරමුණු ඒ අර අනිකුත් ලෝකයක් අරමුණු නිසා හට ගන්න පුළුවන් දරත පරිලාහ අසහන නැති කර බව යෝගාවචරය දැනගන්න පුළුවන් වීම තමයි මේකට දෙන්න තියෙන තාර්කික උත්තරේ. නැත්තම් අපේ හිතේ තොං ගන්න දන්නේ කොච්චර අරමුණද ඒ අරමුණ හැම එකකින්ම අපි ප්‍රමාණ කරන්න බැරි අකුසල රාශියක් එහෙම නැත්නම් සංඥා රාශියක් ඇති කරනවා. ඊට පස්සේ අපේ ඔළුවට කිලෝ රක්නතු මේ සංඥා ඇවිල්ලා රෑ 30 දත් දත් පිටි කන්න ඕනේ. නින්දයක් නැහැ. අවුල් රාශියයි. නමුත් ඒ වෙනුවට මේ බුදුහාමසෝ කියපු දේ පිළි අරගෙන එක අරමුණක් කරගන්නවා. අපි ගත්තොත් පරියන්කේ ආස්වාස් ප්‍රස්වාසමයි. ආස්වාසේ එනකොට ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය මෙනෙහි කරනවා. ඒතර අපි හිතමු යම් වෙලාවක කෙනෙකුට ආස්වාසේ මේ නාසිකාග්‍රේ මගේ වම්නාස් පොඩුවේ ශීතලට යන බව මට ඇඳ ගන්න පුළුවන්. ඇඳ ගන්න සංඥාව නිසානේ. ප්‍රසවාසය ඒ නාස්පුඩුවේම හෝ අනික් නාස්පුඩුවේ නැත්තම් උඩුතොලේ උණුසුමට වැටෙනවා කියලා හරියට ඒක අඳුර ගන්න පුළුවන් නම් මේ හඳුනා ගැනීමේ හැකියාව මේ සංඥාව කෙලස් වැඩිමක් නෙවෙයිද එහෙම නැත්තම් අනවශ්‍ය ප්‍රශ්නයක් ගෙට ගැනීම ගෙට ගැනීමක් නෙවෙයිද කියලා තර්ක කරන්න පුළුවන් නමුත් මේකේ පොට්ටපාදාදී සූත්‍රවල සරුවත්‍යංශෙ පෙන්නනෝ මේ දන්න එකක් මත හරියටම මොනට මොන දාලා සිටීමෙන් අනිකුත් බොහෝ සංඥාවල් අනිකුත් බොහෝ කෙලෙස් නැති කිරීමේ හැකියාව තියෙන නිසා මේක බය නැතුව කෙනෙකුට ඉදිරිපත් කරලා දෙන්න පුළුවන් භාවනා ප්‍රක්‍රමයක් විදිහට. දැන් ඊට පස්සේ ඒ යෝගාවචරයට දැන් සති මාත්‍රාව ඇති කරනවා එක අරමුණක් තෝරා ගන්නවා. ඒ බොහෝ විට සරුවච්චන් වහන්සේ අපිට ස්ටෝරක් දෙනවා. මතක් කරලා තියෙනවා අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව නිශීදසි පල්ලංකම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න. එහෙම නැත්නම් උඩුකය කෙලින් තියාගන්න. ඊට පස්සේ සතෝ වාස සති සතෝ පස්ස සති කියන ඔන්න මම උඹලට දෙනවා මධ්‍යස්තරමුණක්. ඒක ඇසුරු කරන්න කරන්න කරන්න ඔය කියන අභිජ්ජා වෙන්නේත් නැහැ. ඔය විය කියන ව්‍යාපාදෙ ඉන්නේත් නැහැ. ඔය විහිසා වෙන්නේත් නැහැ. විහිසා ඉන්නේත් නැහැ. මේක ඇසුරු කරනකොට සංඥාව තමයි පවන්නේ. ඒ නිසා කියනවා සතියට තිර සංඥා පදට්ඨාන. පදනම වෙන්නේ ස්ථිර සංඥාව නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට අර අංගුත්තර නිකාය පළවෙනි සූත්‍රයත් එක්ක ගැටෙන්නේ නැද්ද කියලා බැලුවොත් ඇත්තටම බැලුවොත් මහ විශාල කෙලස්තෝගයක් වෙනකොට දන්න එක කෙලේශයක් ගන්නවා. දැන් මේ අද අපි වෙනකොට දවස් 5ක භාවනා කළා නිසා දැන් මේ එකම අරමුණේ නැවත නැවත භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා බැලුවොත් ආනපානෙම හිත තියාන මේ හොඳට සංඥාව ඇතුව පටන් ගත්ත ආස්වාස් ප්‍රසවාසයේ ටික වේලාවක් මේ සතියම එක දිගට කරනකොට අඛණ්ඩ වෙනකොට අර ආස්වාස් ප්‍රසවාස දෙකේ තිබ්බ අර විචිත්‍ර භාවයේ සංඥා තබුගතිය දුර්වල වෙන්න පටන් ගන්නවා අර තිබ්බ සංඥාව දැන් එන්නේ එන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් එක පැත්තකට යෝගාවචරය හිතනවා මේ ආසාවෙන් සංඥා තියාගෙන ආස්වාද ප්‍රසවාස ඉස්පතු කරගත්තා. ඒකම දිගේ යනකොට දැන් මගේ සංඥාව දැන් නැති වෙනව නේද? මට ආස්වාද ප්‍රසවාස වෙන් කරගන්න බැරි වෙනව නේද? ආස්වාද ප්‍රසවාස සිව් වෙනව නේද කියලා එක පැත්තකින් පශ්චාත්තාප වෙන්න පුළුවන්. නමුත් සංඥාව තියෙනකොට තමයි පෞතිද්ද වෙන්නේ. කෙලෙස්ෙන් දැන් සංඥාව ගෙවෙන එකයි වෙන්නේ කියලා. හරියට පැත්තට දාගත්තොත් ඒ යෝගාවචරට කියන්න වෙනවා. ගුරුසු ආස්වාද ප්‍රසවාසයේ දකින්න සතියට වැඩිය දියුණු සතියක් ප්‍රතිපදාවේ ඉදිරියක් කෙලස් කැපීමක් තමයි Taman අර ඉස්මතු කරගත්ත මූල කර්මස්ථානයේ සංඥාව ගෙවෙන ගෙවීමේදී සිද්ධ වෙන්නේ මේක පැහැදිලි ප්‍රතිපදාවේ ඉදිරියට යෑමක් මේක පැහැදිලි කෙලෙස් අඩු වීම. ඊට පස්සේ මේ යෝග මෙතෙන් මේ යෝගාචරය මෙන්න මේ හරි දැක්ම තිබුණ නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. හුස්ම නැතිවීම පිළිබඳ පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් වරදොල තීරුම් ගන්නවා මේ හුස්ම නැතිවීම නිසා මගේ සතිය නැති වෙනවා කියලා. එනද මේ හුස්ම නැතිවීම නිසා නැත්නම් හුස්ම ටිකක් ආශ්වාස ප්‍රශ්වාස දෙකේ අර විචිත්‍ර වෙනස නැතිවීම නිසා සමාධිය නැති වෙනවා කිය. ඉතින් යෝගාවචරය දන්නේ නැත්නම් මේ සංඥාව ගෙවෙනවයි කියන්නේ කෙලස් ගෙවීමක්. සංඥාව ගෙවෙනවයි කියන්නේ ප්‍රතිපදාවේ තියුණක් කියන එක දන්නේ නැත්නම් යෝගාවචරය දන්නේ මේ සියුම් වෙන ආනාපානට අනුග්‍රහ කරන්නේ. එහෙම නැත්නම් අපි කියමු සක්මණිසි මේක හරියට පටලවා ගන්නවා මේ වෙනකොටත් ඒ වගේ වාර්තා ලැබෙමින් තියෙනවා කමඨාන් සුද්ධ කිරීමේදී භාවනා කරනකොට සක්මනේ අපි ඉස්සෙල්ලා වම කියලා දකුණ කියලා හිත ගියේ නැත්තම් ඔසවනවා තබනවා කියලා එහෙනම් ඔසවනවා යවනවා තබනවා කියලා මේ පයෙහි පුළුවන් තරම් සංඥා ගන්න හදනවා යම් වෙලාවකට දැන් සක්මනේ හිත හිටියා දැන් මෙනේ කරන්න ඕනේ සක්මන විසින්ම සක්මන යනවා. ඒකට අපි සාමාන්‍ය භාවනාදී කියන්නේ අනායාසයෙන් වෙන්න පටන් ගන්නකොට යෝගාවචරය දන්නවනේ මේ සංඥා කිරීම කරන්නේ අරමුණ අරමුණ දපනේ තමා ගණ්ඩයි. අරමුණ වගලා ගණ්ඩයි. අරමුණ වශී කරගන්න. ඊට වශී වුණා නම් ඊට පස්සේ සංඥා කිරීමකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව වෙහෙසකින් තොරව එහෙම නැත්නම් අපි කියනවා ආයාසිකින් තොරව අරමුණට යන්න දෙන්න ඕනේ. සක්මනට යන්න දෙන්න ඕනේ. මෙනෙහි කිරීමකින් තොරව වුණත් සක්ම කෙරෙනවා නම් ඒකට යන්න දීලා gediya පිටින් සක්මන් වෙන හැටි හොඳට බලන්න ඉන්නවා. අන්නේ දෙකේදිම යෝගාවචරංගේ පේන්න තියෙනවා අනුග්‍රහ කළ යුතු ආකාරය දන්නේ මේ සංඥාව ගෙවිගෙන යනකොට ඒගොල්ලෝ අලුතෙන් සංඥාව දානවා. අලුතෙන් හුස්ම ගන්න හදනවා. නැත්තම් පොළොව හප්ප හප්ප විදින්න හදනවා. මේ අර නැති වෙලා යන ස්පර්ශය ඇති කරගන්න. අන්න එතනදී මේ කාරණාව කමඨාන් සුද්ධ කරන ශීෂ්ටෙන් කියලා දෙන්න එක සැරයක් කිව්වට දහ සැරයක් කිව්වට හරියන්නේ නැහැ. අර තීරුම් ගන්න ඉස්සලා මේ මේ සංඥාවේ පෙව්වෙම අපි තමයි. සතිය වඩීම සඳහා සංඥාව ඉතිර සංඥාව කෙරුවේ අම්මා අප්පා කියපු එකක් නෙවෙයි මේ. පන්ති කාමරු ගන්නමනේ බුදුහාමුදුරුවෝ කිව්වටම තමයි. ඒකෙන් අපි අරමුණ ඉස්මතු කරගත්තට පස්සේ සතිය යම් ප්‍රමාණයකට වැඩපටන් ගත්තට පස්සේ සතිය ගැම්ම ගත්තට පස්සේ මෙනෙහි කිරීමකින් තොරව මේ අරමුණ දිහා බලාගෙන පුළුවන් වෙනවා. එතකොට අරමුණේ විස්තර වැඩි පේන්නේ. හැබැයි හොඳට දන්නවා මම ඉන්නේ සක්මනේ කියලා. ඉඳගෙන නෙවෙයි. එහෙම නැත්නම් මම ඉන්නේ ඉඳගෙන නැත්නම් ඉන්නේ ආස්වාස් ප්‍රසවාසය ඇතුලේ. ආයෙ දැන් මෙනෙහි කරන්න ඕනේ නැහැ කියලා. අන්න එතනදී මෙනෙහි නොකිරීමට සංඥා නොකිරීමට ඉඩ එනකොට ඒකට අනුග්‍රහ කිරීමට නම් අනර අංගුත්තර නිකාය සූත්‍රය කියලා තියෙනෝනේ සසඤ්ඤී වික්ඛවේ සසඤ්ඤායි වික්ඛවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නො අසඤ්ඤී තස්සායව සංඥාය පහන තං අකුසල ධම්මන හෝති තමන්ම ඇති කරා හෝ ඒක විශ්ින් ඇති වෙච්ච සංඥා ප්‍රහාණය වෙනවනම් මේ ප්‍රහාණ වෙන ගානට කෙලස් කෙවෙනවා ඊට පස්සේ අපි හිතමු මේ යම් ප්‍රමාණයකට සිහුම් වෙච්ච අරමුණ තවත් සූක්ෂම වෙනවා. ඒ සූක්ෂම වෙන්නේ යෝගාවචරය හරියට අනුග්‍රහ කරොත් විතරයි. නැත්තම් එක්ක යෝගාචර නිඳට වැටෙනවා. නැත්තම් හැක කරනවා. එහෙම නැත්තම් හයියෙන් හුස්ම ගන්නවා. නැත්තම් පොළේ හප් හප් පැවිදින් පටන් ගන්නවා. මේ හැම දෙයකින්ම අර සංඥාව පංචස්කන්ධෙන් එකක් මේ සංඥාව ගෙවෙනවයි කියලා කියන්නේ උපාදානස්කන්ධ වල එකක ගෙවීමක් කියන එක යෝගාවචරයට හිතෙන්නේම නැහැ එයා නැවත නැවත සංඥාව කවන්න හදනවා. එන්නේ ඒක නොකර මේ සියුම් වුණාට පස්සේ මේක භාවනාවේ ප්‍රගතියක් කිය. මේක කෙලෙස් අඩුවීමක් කිය. දැන් භාවනා විසින් භාවනා වෙන්න හදන්නේ තව දුරටත් මේක සූක්ෂම කරගෙන යනවා කියලා හිතමු. මම හිතනවා අද වෙනකොට කීප දෙනෙක් මේක අල්ලගෙන ඉන්න නිසා තීරුම් ගත්ත බව පේන තියෙන නිසා මම හිතන්නේ මම පටලනවා කියලා කාටවත්. සම්පූර්ණ සූක්ෂම වෙන්න දුන්නොත් බුරුම් භාෂාවෙන් කියනවා පාරිවර්ජිතන ගම කියලා. අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවුවනම් එතෙන් තමයි අපිට යන්න ඕන. දැන් එතකොට යෝගාවචරය සතියක් ඇති කරගන්නවා. අරමුණකින් තොරව, සංඥාවකින් තොරව. ඉතින් මේක භාවනා ජීවිතයක තියෙන ලොකු ජයග්‍රහණයක්. අරමුණක පිහිටෙන් සංඥාවක පිහිටෙන් අපි සතිය පිහිටුවගෙන ඊට පස්සේ සංඥාව දුරවන් කරලා සතියට කෙලින් හිට ගන්න සලස්සනවා. මේක ලේසි කියලා දෙන්න ඇත්තටම මේ සමත භාවනාවෙන් ගත්ත ණයට ගත්තොත් උපක්‍රමය අපි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ප්‍රසිද්ධව තියෙන නීවර ධර්ම නැති කිරීම සඳහා අපි විතක්ක ਵਿਚාර පීච සුඛ ඒකග්ගතා කියන ධානාංග පහ දැම්මට පස්සේ විතක්කේ කියන්නේ ඔය සංඥාව පිහිටවීමනේ නැත්තම් මෙනෙහි කිරීමනේ විතක්කේ හොඳට යොදලා යොදලා යොදලා ඕනේ යෝගාවචරයාගේ මේ නීවරණ ප්‍රහාණය කිරීම නැත්තම් කාම සංඥා ප්‍රහාණය කිරීමේ කටයුත්ත දිනන දිනුවට පස්සේ ඒත් නිතරම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමයි පළවෙනි ධ්‍යානයේදී ධ්‍යානෙ පවත් ගන්න පුළුවන් වෙන්නේ. සවිතක්කං සවිචාරං විවේකජම් පීචසුඛං පඨමඥාන උපසම්පජ්ජ විහෙරති කියනවා විතක්ක කර කර අර බුරුදු කරගත්ත අරමුණේම හිත නැවත නැවත පවත්තමි ආසන්නේ ඉඳගෙන බැට දෙන්න හදන කාමච්ඡන්දෙට ඉඩ දෙන්නේ නැතුව ව්‍යාපාදෙට ඉඩ දෙන්නේ නැතුව නිදිමතට ඉඩ දෙන්නේ නැතුව අර මෙහෙවනවා මෙහෙවල යම් වෙලාවක යෝගාවචර හිතමු දැන් මේ විතක්ක ਵਿਚාර දෙකට පිංචිද්ද වෙන්න මට දැන් නම් නීවරණ ටිකක් ඈඩ් කරගන්න පුළුවන් වුණා දැන් මේ ප්‍රථම ධානය කියන එක තුල ස්පාසුවක් ගන්න පුළුවන් උණයි කියලා එයාට ටික වේලාවක් යනකොට මේ නීවරණ දුරුවන් කරන්නත් තමන්ගේ මූල කර්මස්ථානය යොමු කරවන්නත් හේතු වෙච්ච මේ විතක්කෙම ආයසරයක් තරක වැඩවලට දුවන්න පටන් ගන්නවා. ඒ විතක්කෙම নানা ප්‍රකාර අරමුණු වලට යනවා. ඉතින් එතනදී මේ යෝගාවචරයට හේතු දක්වන්නේ ওই විතක්කය මේ වෙනකන් නම් හොඳක් කෙරුවා. දැන් එයා ණයට අහන්න නැතුව යන නිසා දෙවෙනි දිහාට යන්නම් ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං නැත්තම් මේ ප්‍රීතිය පෙනෙන්නේ නැහැ හොඳට මොකද විතක්ක ਵਿਚාර දෙක ඔලොමලයි කියලා විතක්ක ਵਿਚාර දෙක අහලනවා ඔන්න ඕක තමයි විපස්සනා වෙදිත් අරමුණ දැපෙන දමා ගන්නකම් වගලා ගන්නකම් මූණට මූණ දානකම් විතක්ක පාවිච්චි කරන්නේ සංඥාව පාවිච්චි කරනවා. පාවිච්චි කළා දැන් ඒක හරි ගියාට පස්සේ විතක්කෙන්තර ਵਿਚාරෙන්තරව අර භාවනා වශී භාවය හරහා අර සිද්ධි කරගත්ත එක හරහා අරමුණ පාවිච්චි කරන්න හදනවා කියන එක මේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ උපමාවක්. නමුත් ඒක අපේ භාවනාත් මේ විදිහට කියලා දෙන්න වෙනකොට මට කියන්න වෙන්නේ හොඳ දෙයක් නෙවෙයි. කඩප්පුලි කතාවක් කියන්න වෙනවා. දැන් අපි දන්නවා ওই ඡන්ද කාලෙට හැම ප්‍රධාන පක්ෂයක්ම විශාල පාතාල කල්ලි ආශ්‍රය කරනවා. පාතාල කල්ලි වලට සල්ලි දීලා තමයි ඔක්කොම වැඩ කෙරෙන්නේ. රටේ නීතිය එන පෝස්ටර් ගහන්න දහනන් තමයි. කටවුට් ගහන්න දහනන් මේ හිත උදේ වෙනකොට බක්කාල එකක් ඕන මතුවලා තියෙනවා. කොහෙන්ද දන්නේ මොකද පාතාල කල්ලි වලට ඉතින් අර ඒ ඒ නායකයෝ නායකයෝ කියා ගන්න කට්ටිය මේ මීට ගතම් එකක් දීලා තමයි වැඩේ කරන්නේ. දැන් අපි හිතමු පාටියක් දිනුවයි කියලා. එතකොට එන පාතාල කල්ලියට දෙනවට අමතරව අනිවාර්යයෙන්ම පොරොන්දු දෙනවා. අපි දිනුවොත් උඹට අතින් පයින් සලකනවා කියලා. ඒක යන තමයි ගේම යන්නේ. මම මේ දේශපාලනේ කොල්ල කියනව නෙවෙයි මම හිතනවා. දැන් මොකද වෙන්නේ දිනුවට පස්සේ? දිනුවට පස්සේ පාතාල කල්ලිය ඇවිල්ලා අර කප්පන් ඉල්ලනවා. ඒකත් දැන් මොකද්ද කරන්න පොලිස් පිටර කියන්නේ නෝ මෙන්න මෙන්න බලාගනින් කියලා. ඒතර පාතාලකාලියට මොකද වෙන්නේ? දිනන්න උදව් කරපු පාතාලකාලියම උනාට වැඩි ආවිලා කප්පන් ඉල්ලන්න ගත්තොත් අලුතෙන් පත් කරපු පොලිස් ප්‍රතිකෙනෙක් ගණේකලා කියන මෙන්න මේ මනුස්සයා මට කරදර කරන කොට බලාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ පාතාලකාලිය මිෂන් කොහේ ගියාද දන්නේ නැහැ. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙන්න පාවිච්චි කරන්න උන් දෙන්න ටිකක් දඩබ්බරයි. උන් කලබලකාර උන් ගණ්ඩ මේ නීවරණ මොනටරේ කරදර කරනවා කන පැන්න ගන්න ඕන්න බඩු තියෙනවා මෙන්න පාතාල කල්ලි ඉන්නවා කියලා පෙන්නනවා. දිනුවට පස්සේ කියනවා කරුණාකර පැත්තකට ඵලයන් නැත්තම් පොලිස් ප්‍රතිපතියට කියනවා නැත්තම් නීතිපතිට දීලා වැඩේ අයින් කරනවා. මේ ක්‍රමෙම තමයි ටිකක් අධිරාජ්‍යවාදී මේ විපස්සනා ක්‍රමය. පොඩ්ඩක් පොලිටික්ස් දැනගන්න වෙයි. මේ මගේ ජීවිතේ නම් ලද්දපටම තිබුණා. මට හොඳට තේරෙනවා උපකරණේ පාවිච්චි කරන්නේ වැඩේ ගන්නකම් විතරයි ඊට පස්සේ උපකරණ වැඳ වැඳ ඉන්න එපා ඒක පැත්තකට දාන්න. ඊගාව උපකරණේ ගන්න. හොඳ දෙයට වැඩිය වඩා හොඳ දෙයක් ගත්තා. වඩා හොඳ දෙයක් ගන්න හොඳ දෙයට අඳුම් කුරවල්ලාලා දඟලන්න ඕනේ. යාට කියන පැත්තකටලා හිටපන්. එහෙම නැත්නම් වග බලා ගන්න වෙනවා. අපි යනවා විගාවයකට. දැන් අපේ බෞද්ධයට වෙලා තියෙන මොනම හේතුවක් නිසාවත් හොඳ දෙයක් පැහැත අයින් කරන්න බෑ. අර හොඳ දෙයට ආවට අයිබෝන් කියන්න ගිහිල්ලා එමෙසොන සලකන්න ගියා. ඒක අල්ලිම කරදරයක් වෙනවා. ඉතින් ඒක නිසා අර හොඳ දේ අල්ලගෙන දඟලනවා. එහෙම නැත්නම් මේ අර පංච නීවරණ ධර්ම අයින් කරන්න පාවිච්චි කරපු මේ සංඥාව එහෙම නැත්නම් මේ මූල කර්මස්ථානය මේක විලාක මේක ගෙවම් කරන්නයි මේක ගන්න කෙනෙකු මතක නැහැ. මූල කර්මස්ථානේ තමන්ගේ පදක්කමක් කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් සූර්යයක් කියලා හිතා ගන්නවා. ආරක්ෂකයක් කියලා ඉතින් පච්ච කොටාගෙන ඉන්නවා නිතරම මූල කර්මස්ථානේ තියාගෙන. මූල කර්මත්තන්නේ තියෙනකන් විපස්සනාට වැටෙන්නේ නැහැ. කවදා හෝ භාවනා විපස්සනාට සමතෙත් නම් වැටෙනවා. විපස්සනාට වැටෙන්නේ ඒ ආධාරයට ගත්ත ඒ මූල කර්මස්ථානේ පිළිබඳ සංඥාව ගෙවන් වීමෙන් තමයි විපස්සනාට හිත වැටෙන්නේ. ඉතින් මේක හරිය අමාරුයි යෝගාවචරයෙකුට කියලා දෙන්න වර එක මේ විතක්කේ පාවිච්චි කරන්න කියනවා වර එක නැති කරන්න කියනවා. වරක මේ සංඥා උදව් කරගන්න කියනවා වරක මේ සංඥා අතාරින්න කියන්න වෙනවා. ආන්නේ දෙක සදාචාරවාදීර කවදාකවත් කරන්න බෑ. සදාචාරවාදීර උදව් කරපේකම කරේ තියාගෙන අනමිටි කර තියාගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ඒකට උදව් වෙච්ච පහුර ඒකට උනාට පස්සෙත් කර තියාගෙන ඉනවයි කියන්නේ. බුදුරජාණන් කියනවා පහුර යන්තම් හදාගනින් ඒගොල්ලට ඵලයන් ඒකට ගියාට පස්සේ එක්ක වතුර පාක කරලා අරපන් නැත්නම් කොට දාලා ඵලයන් කොට බිම යනකොට පහුර කර කියන යන්න එපා ඒකට වෙනකන් තමයි ඕන කරන්නේ ඉතින් මේක හරිම අමාරුයි ඒකයි මට හිතුනේ අද තුන්වෙනි දවසටත් අපි අර හදාගත්ත පදනම මත ඉඳලා යෝගාවචරය කොතෙන්ට යනකම් විතක්ක ਵਿਚාර පාවිච්චි කරනවද කොතෙන්ට යනකම් තමන්ගේ මූල කර්මස්ථානයේ අඩියට පාවිච්චි කරනවද කොතෙන්ට යනකම් බබා අත්තල අල්ලගෙන නැගිටිනවද නැගිටිට පස්සේ අත්තල අතාරින්න ඕනේ තාංගේ හයි කකුල් දෙක හයි ආවට පස්සේ තවදුරටත් අත්තලත් එක්ක යන්න එපා. එතකොට කොන්දපණ ඉන්නේ නැහැ. ඒක නිසා මේ සංඥාව ගත යුතු තැන තහල යුතු තැන සාකච්ඡා කරනකොට ඒ යෝගාවචර දහස්වර කමඨාන් සුද්ධ කරත් වෙහෙස ගන්න එපයි කියනවා. වරක යෝගාචර කියන මේක මෙනෙහි කරලා අරමුණ මතු කරගන්න. මතු කරලා Tamanට හුරු වුණා නම් මෙනෙහි නොකර ඒ අරමුණට යන්න අරින්නේ. ඒ අරමුණ නිමිත්ත ගත්ත සතිය දැන් අනිමිත්ත සතියට යන්න අරින්නේ. නිමිති නැති තැනට අරමුණක් නැහැ මෙනෙහි කිරීමකුත් නැහැ. එතකොට තමයි යෝගාවචරයට අනිමිත්ත සමාධිය කියලා නිවන් දොරටුවක් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා නිකන් කට කහනවට කියනවා එහෙම නැත්නම් අර හිතට වදින්න කියනවා සක්මන් කරන තාක්කල් සක්මන් භාවනා සිද්ධ වෙන්නේ නැහැ කියලා. කවුරු හරි හිත හිතා සක්මන් කරන තාක්කල් සක්මන් භාවනාව නෑ. එයා තාම සක්මන්ට ආයෙනු ආයෙනු කියනවා. සක්මන් ඉබේ වෙච්ච යනට ගියාට පස්සේ තමයි ඔන්න සක්මනේ ආනිසංස තේරෙන්න පටන් ගන්නෙ. ඔකේ මූල කර්මස්ථානයේ අස්පනා අපිට තියෙනකොට අපි ලොකු ජයග්‍රහණයක් විදිහට හිතා ගන්න. කොච්චරද කියනවනම් සමහරව පශ්චාත්තාප වෙනවා. මට තාම මූල කර්මස්ථානයේ මූණට මුණ දාලා ගන්නත් බැරි වුණා. ආනාපානෙ වැටුනෙත් නැහැ කියන තැනක් එනවා. නමුත් මේ ආනාපානෙ ගන්නේ ඔය gedara ගිහිල්ලා තුරේක දාගෙන පපුවේ ළඟන ඉන්න නෙවෙයි. ඒක ගිවං කරන්නයි. ගිවං කරන්න බව දන්නවනම් මතුවෙච්ච ටික ඇති. ඊට පස්සේ බලනවා මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ ගෙවන් වෙන හැටි දකින්නවා නම් අර මතු කරගන්න ගත්ත ප්‍රයත්නයට වැඩි ඒක සමුදේ පක්ෂේ නම් මෙතෙන් දැන් නිරෝධ පක්ෂේ දකින්නවා අපි. විතක්ක ਵਿਚාර දෙකේ සංඥාවේ මේ ගෙවන් වීම දැකලත් මේක භාවනාවේ දියුණුවක් කියලා දැනගන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙක නැත්නම් මේ සංඥාව ගඟින් එකට වෙන්න ගත්ත පහුරක් මිස කරේ තියාන යන්න ඕන එකක් නෙවෙයි කියන එක විශ්ල කරලා තීම සඳහායි මම මේ උත්සාහ කරන්නේ. ඒක දැනට සමහරු කරමින් ඉන්නවා. නමුත් මූල ධර්මයේ අල්ලගන්න අමාරුයි. තව සමහරු නැතිවීමෙන් යන ආස්වාස් ප්‍රසවාසය වෙනකොට හයියෙන් උස්ප ගන්න යන තරමට එහෙම නැත්නම් සක්මන ඉබේ වෙන්න හදනකොට ආයෙත් වම ඔසවන යවනවා තබනවා. ආදි වශයෙන් වැඩිදුර වෙනස් කර මෙනෙහි කිරීමට යෑම නිසා අර භාවනාවේ නිසින්ින්ද වැඩෙන ගතියට හානි කරන ගතිය. ඉතින් ඒකට මම නිතරම කියන නිදර්ශනයක් තමයි. අම්මා දරුවන් නලවනකොට හයියෙන් නැලවිලි කවි කියන්නේ දරුවා නලව දඟලනවා නා. ඊට පස්සේ බබට නිින්ද යගෙන එනකොට එනකොට එනකොට නැලවිලි කවිය අඩු කරන්න එපායි. ඒක ලිල බබාට නින්ද ගියාට පස්සේ නැලවිලි කව නිකන් කියලා නතර කරන්න. දැන් අම්මා දිගටම නැලවිලි කව කියන ගත්තොත් අම්මයි නැලවෙන්නේ බබාට නින්දයක් නැහැ. අපි හිතමු අම්මා නෙවෙයි ආයම්ම බලන්න කියලා එයාට ගෙවන්නේ නැලවිලි කවිය ගන්නට කියලා. ඉතින් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් ගේ දෙක වෙන්න නැලවිලි කවිය කියනවා බබා පුළුවන් නම් තිත්ත ගුණවර්පෙන් බහිනවා බබා දන්නේ නැහැ ගුණවර්ප. මේ මනුස්සයා මේ මොකද කරන්න වෙන්නේ? ඉන්ද යාගෙන එනකොට දැලවිලි කවි අයින් කරන වෙනුවට යෝගාවචර මුළු ජීවිතේම ඔක තමයි සිද්ධ වෙන්නේ. අනිත් එක එක දවසක අපි හිතන්න අපි හරියට පදම දැනගෙන මෙනේ කිරීම නතර කරා. නැත්නම් සංඥා දුර වුණා. හෙට ඒකෙන් ආනිසංශ 100%ක්ම ලැබෙන්නේ අනිදාසේ ආයෙ පටන් ගන්න ඕන මුලේ. ආයෙ මෙනෙහි කරලා පටන් ගන්න. මෙනෙහි කරලා හරියට තැන්ට එනකොට මෙනෙහි කිරීම නැත කරන්න හැටි, සංඥාව ගෙවෙන හැටි බලන්න බලන්න බලන්න මේ ධර්මයේ තියෙන පුදුමාකාර ගැඹුරක් තේරෙනවා. මේ සර්වචන්සේ පෙන්නපු දේ බුදුහාමුදුරන්ට දෙන්න බෑ ක්‍රමයේ කියත හැකියි. හැබැයි Taman ට්‍රයිල් ඇන්ඩ් එක දාන්න ඕනේ. නැත්නම් ඒ ඒ අභියෝගය කරලා කරලා කරලා කරලා තේරුම් ගන්න ඕනේ. අරමුණ නැති තාක්කල් මෙනෙහි කළා මෙනෙහි කළා මොනට මොන දාලා තියාගන්න. ඊට පස්සේ බලන්න මේ මොනට මොන දාලා තියා ගැනීම සංඥාවෙන් තොරව මෙනෙහි කිරීමකින් තොරව කරන්න පුළුවන් නම් ඊට පස්සේ අරමුණ Tamanගේ දාශික බාටපත් කරගතයි. ඊට පස්සේ ආගේ වෙනවයි කියලා කියන්නේ භාවනාවේ දිනුවා. ඉතින් එතනදී දැන් මම පොඩ්ඩක් තව ඉස්සරහට ගියොත් මම දන්නවා තව පටලනවා කියලා. දැන් අපි හිතමු මම මේක එක දවසක් ඔය ඇලන් මැචරාම්ති විස්තර කරද්දී දැන් එතකොට අපි දැන් කියලා දෙනවා. මොකද්ද කියලා දෙන්නේ? සියලු අරමුණු අයින් කිරීම සඳහා ආනාපාන අරමුණු ගත්තයි කියමු නිදර්ශනයකට මේ කවුදෝ වගේ ආනාපාන නිතර නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි මම මේ කියනවා නිදර්ශනයකට ගන්න. කොන ආනාපානේ අරගෙන දැන් ආනාපානේ ගෙවම් කරන ගෙවම් කරන යනකොට ඒක තැනකට එනවා. ආනපන සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. ඔන්න Tamanට නිින්ද ගියාද නැද්ද කියලා දන්නේ නැතුව මොකක්වත් නැත්තැනකට එනවා. ආයෙත් ඔන්න ආනපන මතුවෙනවා. එතකොට යෝගාවචරය හිතනවා ඔය කවුරු හරි කලර් බ්ලැක් කරලා මොකක් හරි කියලා හිතනවා. නමුත් ගෝ කල්යන යෝගාවචරයට මෙන්න ගෙවුනට එක සැරේ ගෙවෙන්නේ ආයෙ පොඩ්ඩක් මතුවෙන ආයෙ ගෙවෙන ආයෙ පොඩ්ඩක් මතුවෙන ආයෙ ගෙවෙන ඒ කාර්යයට අඩ නින්දේ ඉන්නවා ඊනයක්ද නැද්ද කියලා හිතා ගන්න බැරි විදියට අන්න ඒ වෙලාවේදී දැන් යෝගාවචරය අනුග්‍රහ කළ යුත්තේ මොකේද කියලා මම එක දවසක් අපිට ප්‍රශ්නයක් අහන්න සිද්ධ වුණා. එතකොට භාවනා පිළිබඳව යම් ප්‍රමාණය තේරුම් ගත් උපාසකම්ම කෙනෙක් කිව්වා. ඒතර අපි අනිවාර්යයෙන්ම අනුග්‍රහ කළ යුත්තේ අරමුණන් ගෙවන් වීමට කියලා. ඒ මොකද අරමුණ ගෙවන් වෙච්චාම කෙලෙස් නැහැ. අරමුණ ගෙවන් වෙච්චාම සංඥාව නැහැ. ඒක තමයි කළ යුත්තේ කියලා. ඒකට මම ඇහුවා දැන් මේ අරමුණ ගෙවන් කිරීම අපේ පරමාර්ථය බව කරගෙන අපි ඉදිරියට යනවා. යනකොට වරින් වර අරමුණ ගෙවන් වෙච්ච තත්ත්වයක් තියෙන මට ඒක අහුවෙන්න පටන් ගත්තයි කිය මේක හරි අමාරුයි අල්ලන්න අමාරුයි. නමුත් දන්නවා අරමුණ ගෙවන් වුණා ආය අරමුණ එනවා. ආය අරමුණ ගෙවන ආය අරමුණ එනවා. ඒ කියන ඔය බබා නිදා ගන්නකොට ඉපදිච්ච ගමන් බබාලා ඒ ඉන්නේ නින්දේද නැද්ද කියලා හොයන්න බෑ. සියබලා කොලයක් වැටෙන වෙලාවට හත්සරයක් නිදාගෙන නැගිටිනවා කියලා ඔන්න අම්මලා කියනවා. අම්මලා නේ උඟක් අත්තම්මලා කියන්නේ. බබාට නිින්ද යනවා ආය නැගිටිනවා ආය නිින්ද යනවා ආය නැගිටිනවා වගේ තමයි ඉතින් අර ඉපදිච්ච ගමන් බබා ඉන්නේ පුදුමාකාරලු. ඒ වගේ තැනකට අපිත් යනවා නිකන් අපිත් නිකන් පුංචි බබෙක් වෙනවා භාවනාවේදී. නිදිද නැද්ද? මෙහෙම වෙනවා ආය නිදි ආය නැහැ. හතරයක් සියඹලා කොලයක් වටන ප්‍රමාණයට හතරයක් වෙනවා වගේ වෙන්න පටන් ගන්නවා. මෙතෙන්දී අනුග්‍රහ කළ යුත්තේ මොකේද කියලා මම මේ සූත්‍රයට අදාළ නෙවෙයි ගෙනියන්නේ පොඩ්ඩක් කට්ටි අමාරුවේ දාන්න ඕන නිසා මම මෙහෙම කියන්නේ. ඉතින් අර උපාසකම කිව්වා එනං සංස ගෙවෙන එකම තමයි අපි අනුමනය කරන්න ඕන. මොකද ඒකට කෙලස් නැහැ කියලා. ඒසට මම දැන් මේ ගෙවිච්ච එක දැන් ගෙවන්න කියලා වාඩිනවා ගෙවන්න නැති වුණොත් හිතපු තරම් ගෙවුන්නේ නැති වුණොත් දැන් පශ්චාත්තාවයක් එනවනේ. ඒකට මොකද කරන්නේ? දැන් මං යන්නේ ගෙවන්න. ඊයේ ගෙවුණා. අද ගෙවුන්නේ නැහැ. ආයෙත් පශ්චාත්තාපයක් වෙනවා. එහෙම නැත්නම් දැන් මේ ගෙවිලා ආයෙසරයක් කරබුණක් එනවා. එන අරමුණ තරහා එනවා. අරමුණ නැති එකට මනාපයක් එනවා. එතකොට මොකද වෙන්නේ? හරියමාරු උත්තරයක් දෙන්න. එතින් ගියාට පස්සේ සර්වචනංශය සඳහන් කරනවා දැන් මේ තරම් ගෙවම් කරගෙන ආවනම් අරමුණු එන අරමුණු නෙවෙන නැත්නම් අරමුණු සියුම් වෙන අරමුණු ගොරෝ මුකුත් නැති වෙන මෙන්න මේ தත්ත්වය ආවට පස්සේ මේක කොච්චර පුහුණු කරන්න ඕනද කියනවනම් මේ දෙකටම සමහිතගෙනකම් භාවනා කරන්න කියනවා එතන තමයි බුදුජානකගේ තාදී ගුණය පෙන්වන්නේ ගෙවෙනවා නැත්නම් මොනවත් නැත්තම් කරන ආයෙ පොඩ්ඩක් එනවා. ආයෙ ගෙවෙන තැනට යනවා ආයෙ පොඩ්ඩක් එනවා. අන්නේ විදිහට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති தත්වයක්. බුද්ධජානකසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ නේම සංඥා නාසඤ්ඤායතන කියලා අල්ලගෙන හිටියා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. ඒ කියන්නේ සම්පූර්ණ මොකක්වත්ම නැත්තනකට වගේ යනවා. බැලුවොත් ලාවට ඥානපාණේ පේනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් මතු වෙනවා. ආයෙ ඒක දිහා බලන ආයෙ නැති වෙනවා. ආන්නෝයේ தත්තට යෑම තමයි අවසාන කෙලවර කියලා ඔය පොට්ටපාද සූත්‍රයේදී සරෝජ්ජන්සේ පෙන්නනවා සංඥග්ග කියන වචනයෙන් එහෙම නැත්නම් අபிසඤ්ඤා නිරෝධ පෙන්නකොට මේක තමයි බුදුජානන්සේ ඉන්නේ ඉස්සල්ලා ඒව ඒවකට හිටව බමුණු අල්ලගෙන හිටපොතන හැබැයි පුංචි තරක් නැහැ ඒක වුණත් මේ සංඥා ඇත්තේත් නැති නැත්තේ නැත්නම් අර කාම ලෝකේ ගෙවම් කරලා රූප ලෝකයට ඇවිල්ලා රූප ලෝකේ ගෙවම් කරලා අරූප ලෝකෙත් අවසාන ධ්‍යානය තමයි ওই නිවසන් එතෙන්ද ගියයි එතෙන්ද ගියයි කියන එකත් දැන් සර්වචනාංශේ සිද්ධාර්ථ තාපසව බුද්ධකරාම පුත්‍ර ළඟදී ඕක පුරුදු කරා. නේව සංඥා නා සංඥාතර කිය. ඒත් තේරුණා තාම මේක ඇතුලේ මොනවද ගැටයක් තියෙන. මොකද්ද අහුවිලා තියෙනයි කිය. එතකොට බුදුරජාණන් වහන්සේ පොට්ටපාද වගේ සූත්‍රවල වෙන බුදුරණ පස්සේ කියනවා මෙන්න මේ නේව සංඥානා සංඥායතන තියෙන කම්මන අපේ පවා. නැත්නම් මම නේව සංඥානා සංඥාලාභී කියන මාන්නේ පවා නැති වෙනකම් කරන්න කියලා. නැති වෙනකම් කරනවා කියලා කියන සංඥාවක් තිබුණත් නොතිබුණත් දෙක විශේෂයි. නොසැලෙන මනස යනකම් යන්න ඕන. එසා සංඥාව දිගේ ඉදිරියට යන්න හදනකොට අපි මේ එදිනදා ජීවිතේ කරන හරියක් කරන්නේ සංඥාව වඩන එක. ඒවයි ගොඩක් ඔය අවිද්‍යාවට සම්බන්ධ සංඥා එහෙම නැත්නම් අපි දැඩි ලෝභයක් එහෙම නැත්නම් විෂම ලෝභයකට බැඳිලාද ජීවත් අද අද પરම්පරාව නම් අන්තිමටම අමාරු වෙట్లా තියෙනවා. ඒ මොකද මේ වෙලෙන් දැන්නීම නිසා. වෙලෙන් දැන්නේලේ පුදුමාකාර අඳලා තියෙන්නේ අවුරුදු ගණක් කල්බදෝල ජීවත් වෙන්නේ. මේ අපේ ලංකාවේ දැනට කියනවා අද ඉපදෙන්න ළමයා පවා රුපියල් 55000ක් ණයයි ඉපදෙනකොටම. මොකද ඉන්න પરම්පරාව ඒ ණයට කාලා. ඒ වගේම ඉහළ පන්ති දැන් ඇමරිකාවට ගියාට පස්සේ කියනවා හැම මේ බැංකුවකින් මේගොල්ලන්ට දෙනවලු කාඩ් එකක්. මේ ක්‍රෙඩිට් කාඩ්. ඒ රුපියල් 1000 ඒක 1000 ගානේ 1000 දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදල් බලන්න 150000ක දෙනකොට 15 ලක්ෂයක් විතරනක කොහොමවත් නැහැ. ජීවත් වෙන්නේ තන්නේ කරන අය. හැබැයි සුද්ධ වගේ ඉන්නේ. මොනක්ක පේන්නේ ගිය ගමන් බඩු ගන්න නිකන් මේ අර ඇලදින්ගේ පුදුම් පහන වගේ පහන අත ගන්නකොට සල්ලි එනවා. හැබැයි මම දන්නවා බඩ බොක්ක ඇතුලේ මේ ඔක්කොම ණයට දුවන්නේ. ඊට පස්සේ පුරංගනාවන් සහිත පුරවරයකට ගියාම තුප්පතුන් නැති ලෝකයේ පුදුමාකාර ලෝකයක් මාළ පෙන්න ඕනම කෙනෙක් කරනවා. කවුරුවක්වත් දන්නේ නැහැ මේ කල්පතු ක්‍රමයට කන්නේ කියලා. එතකොට අනනසුකය කියලා දෙකක් තියෙනවානේ. ඉස්සෙල්ලාම මම අනනසුකය ආවේ අපේ ලොකු සංසය අපේ පොඩි අයලාගේ ඉස්සරහලා බණක් කිව්වා. අනනසුකය කියන්නේ ණය නැති සුඛය කියලා එකක් තියෙනවා. අනන. තව තියෙන වැඩ අනා ගන්න සුඛේ. දැන් ওই දෙකම තියෙනවා. අනනවා කිව්වහම ආර්ථිකය අනනවා තන්නේ කරම රජේ. ඊට පස්සේ හැම ගෙදරකම ගෘහමූලිකය ඉතුරු ටික අනනවා. කවුද මේකෙන් දිටන්නේ? ඔගොල්ලෝ හිතනවාද මේ බැංකුව හදලා තියෙන්නේ ඔය මේ රක්ෂණ සංස්ථා හදලා තියෙන්නේ එහෙම නැත්නම් මේ මේ ණය දෙන සමිති හදලා තියෙන්නේ මේ අපේ උපදින්නේද කියලා. එක රුපියල් 1000ක් අපි තැම්පත් කරොත් බැංකුවේ රුපියල් 1000 6 පොලකට ණයට දෙනවා. එකෙක්ගෙන අපි අපි අපි ගන්නකොට උන් 15ක් පොලිං ගන්නවා නම් අපි අපි තැම්පත් කරා මෙච්චර ගණක් දෙන්නේ නැහැ නේ අපිට 10 නේ දෙන්නේ 10 ඒවා 6ක් දෙන්න බැංකුවට පුළුවන් මුදල් ලිපීමේ ක්‍රමයක් බැංකුවේ තියෙනවා අපි හිතන්නේ මේගොල්ලෝ මේ බොහොම හිතසුව ඇතු අපිට වැඩ කරනවායි කියලා. ඒ වගේ තමයි මේ සංඥාවත් මේ විඥානයත් අපින් වැඩ ගන්න ගියාම ඉස්සරහට තියෙන අපේ සුභසිද්ධියත් විනාශ කරලා තමයි මේ දැඩි ලෝභයේ තියෙද්දි මත්තකවත් දන්නෙත් නැහැ. මම මොකටද මේ ආවේ? මොකක්ද මේ කරන්න කියනක මතක නැහැ. දැක්කපු ගමන් ඒකට බැඳෙට හැටි හරියට පළඟැටියා ගින්නට බැඳෙනවා වගේ. පළඟැටියට පේන්නේ අටුවචන් වහන්සලා කියනවා ගින්දර රත්තරන් වගේ. ඒක උපනිනවා. පැනනට පස්සේ උගේ අතපය පිච්චෙනවා. ඒ කරගඳ වදිනවා. අර ඉතුරු තටු ටිකෙන් ආයෙත් අරකට බයිනේ. ඉතුරු වෙන තටු ටිකෙන් කරගඳ ගහද්දී නැවත අරකටම පණින හැටි සරුවචනහන්සේ දවසක තමන්වහන්සේගේ කුටිය ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා පහනක් පත්තු කරලා තියෙන විවෘත වේගේ පේනවා මේ පුංචි සත්තු ඇවිල්ලා කැරකිලා කැරකිලා කැරකිලා ගින්නට වැටෙනවා බේරුණොත් අර ඊතර දරුවකින් ආයෙ ඇවිල්ලා කරකිලා ඒකට බැටනවා. ඒතර බුදුරජාණන් සඳහන් කරන මේ කෙටි ආවුස ඇති සත්තු මේ දැඩි ලෝභය නිසා ඊටත් වැඩිය කෙටි ආවුස වලට යන හැටි බලන මිසක් බුදුරජාණන් මේ සත්තු බේරන්න මොකක්වත් දන්නේ නැහැ ලොකු සංවේගයක් පහල කරගන්නවා ඒක තමයි අද තියෙන ආර්ථික ක්‍රමේ පේන ඒ එදිනදා ජීවිතයේ අපේ තියෙන මේ දැඩි ලෝභයට සම්බන්ධ සංඥා තොංගාන තියෙනවා ඒක තේරෙයි මේ ඔක්කොම සංඥා ආනාපානෙ ප්‍රතිස්ථාපනය කරන්න කිය ගමන් කොච්චර අමාරුද කියලා. අරව එනවා අතීත සංඥා වශයෙන් අනාගත සංඥා වශයෙන් මනාවමන අප වශයෙන් විවිධ ක්‍රමයකට එනවා. ඒ නිසා අපිට අර ආනාපානෙ වගේ දෙයක් දාගන්නත් බෑ. දාගැනීම සඳහාත් අපි සංඥාවම උදව් කරගන්නවා. මෙනී කිරිම උදව් කරලා ආනපනෙ මතු කරගෙන ඊට පස්සේ ආනපනෙ ගෙවෙනකොට සංඥාව ගෙවෙනවා කියලා බලාගෙන ඒක මේට ගියොත් ඒක සම්පූර්ණ ගෙවුණා වගේ එතෙන්දිත් ඕන වරන් ඇතුලේ දාගන්න ආනාපාන ගෙවෙන්නේ නැහැ. සංඥාව ගෙවිච්චාම අපේ හිත කියන්නේ ආනාපානේ නැති උනායි කියලා. නැත්තම් අපි ඊකේ විදිහට ආනාපාන නැත්නම් මැරෙන්න බෑ. ඔක්සිජන් දෙන්න බෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. ක්‍රියාකාරකම් නම් අඩු වෙනවා. ඒක හරි. නමුත් මේ සංඥාව අයින් වුණාට පස්සේ අපිට පේන්නේ ආනාපානේ නැහැ කියලා. ඉතින් ඒක අපි ගන්නවා. මේ කෙලස් කිවන් කිරීමක් විදිහට. ඊට පස්සේ ආයෙසරයක් කොහෙන්ද කෙලස් ටිකක් එනවා. සියුමට එන්නේ. ඒකත් ඉවර වෙනකම්ම බලනවා. අර අර මූල ධර්මෙම සංඥාව කියන්නේ කෙලෙස් මේ කෙලෙසයක්. සංඥා ගෙවන් කිරීම කෙලෙස්. එහෙම ගියාට පස්සේ කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා. හරියට මේ පරණ ගබඩාවක තියෙන කෙලෙස් එහෙම නැත්නම් අපි ගත්ත ණයක පරණ ණය ගෙවමින් යනවා වගේ එනේ නේ නේ නේ හිතවිල්ල පාස ආසසවසස පාස වේදනා පාස සද්ද පාස කෙලෙස් වෙනවා ඊට පස්සේ ගෙවෙනවා. ගෙවම් කරන ගෙවම් කරන ගියාට පස්සේ යම් වෙලාවකට මේ යෝගාවචරයට ඇති වුණා නම් ආශාවක් මේ සියල්ලම ගෙවම් කරපු தත්ත්වය තමයි හොඳ. අරමුණු පැමිණීම හොඳ නෑ කියලා එනේ හැම අරමුණකින්ම යා ව්‍යාපාදේ හට ගන්නවා. එයාර භාවනාවේදී ඇති කරගත්ත යම් උපමානයක් මොකද්ද සියල්ල ගවන් කිරීම හොඳයි කියලා නමුත් ඒක වෙනුවට ආය එකක් මතු වෙනකොටම එයා ඒකට ද්වේෂය හට ගන්නවා ඒක වළක්වන්න බෑ මනාපමනාප දෙක කොහොමඩක්වත් ජය අරගෙන තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ අපට කියනවා භවනාවේදී අපට දත යුත්තක් විදියට එහෙම මතු වෙනකොට ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා කොච්චර මතු වුණත් ගෙවෙමින් ගෙවෙමින් ගිහලා දැන් අරමුණක් තිබුණත් එකයි අරමුණක් නැති වුණත් එකයි කියන දෙකටම එක විදිහට බලන්න කියනවා. ඒක බුදුසසුනස කියන්නේ දේශනා කරන්නේ මේ ආලබ්ධං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේවසෝ తాදී රුක්ඛංව පතිවත්තති කියනවා. බුදුසසුනස සඳහන් කරනවා පින්දවාච වර්ණ සංඝයා වංශ නමකට එක ඉදිරික මොනවාර දෙනවා. ඉන්දියාවට පස්සේ ආපෙන්චි දෙවා කියලා කියනවා. තව ගෙදකින් කියනවා අද මොනවක්වත් වෙලා නැහැ අද දෙන්න බෑ කියලා. ඉතින් අපිට බනින්නේ ඒත් හොඳයි. දුන්නොත් හොඳයි. දුන්නේ නැත්නම් ඒත් හොඳයි. මේ දෙකටම තාදී ගුණයක් තියෙන්න බෑ. වෙන්න පාත වාත්‍රය ගත්ත කෙනාට අපිට කියතයි අරගෙන බුරියානන්තට උඹ ඉන්දියාප්පන් දීපන් කියන්නේ බෑනේ. දුන්නත් හොඳයි නොදුන්නත් හොඳයි. ආන්නි වගේ තාති ගුණයක් හටි ප්‍රති කරගන්න කියනවා. රුක්කංග ප්‍රතිවත්තටි ගහක් ළඟට ගිය මිනිස්සෙක් ඵලයක් අපේක්ෂා කරගෙන ඵල තිබුණොත් හොඳයි. තිබුණත් මොන කරන්නේ? ආන්නි වගේ භාවනා කරනකොට අර වගේ සංඥා සියල්ලම නිරුද්ධ වෙච්ච තත්ත්වයක් එනවා. ඒක හොඳයි. නමුත් ඒ වෙනකොට ආය සංඥාව පොඩ්ඩක් හොල්මන් කරනවා නම් ඒක දැනගන්නවම චේතනා කරලා ගත් එකක් නෙමෙයි ඒක තමයි ස්වභාවය. ඒ නිසා ඒක තිබුණා නිසා තමයි හරි ලස්සනම හිතන්නේ ඔය ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් කරනවා. සංඥාව නැති බව දන්නේ ඊට පස්සේ සංඥාවෙන් ගැස්සුණාට පස්සේ තමයි. මේ ඊට ඉස්සර මම විවේකයෙන් හිටිය බව දැනගන්න පුළුවන් වෙන්නේ සංඥාවකින් පවුරු ගෑවුනාට පස්සේ තමයි. ඒ නිසා සංඥා නැතුවම ඉන්න වෙලාවේ සංඥා නැති බව දැනගන්න බෑ. දැනෙන්නේ සාපේක්ෂව සංඥාවක් වෙන නිසා ඊට පස්සේ ඒ සංඥාව ගෙවුනාට පස්සේ දැන් ගෙවෙනවා. දැන් නැත්සන්ට යනවා. ආයෙත් ඒක දැනගන්නේ සංඥාවක් වෙන නිසා මේ සංඥාව ඇති සහ නැති දෙකම සම්පූර්ණ හේතුඵල ධර්මයක් මිස මේක අහේතු අප්‍රත්‍යක් නෙවෙයි. සර්බලද දිව්‍යඥාන්සෙත් නෙවෙයි එහෙම නැත්නම් ආත්මයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අපේ ඔළුවට දාන සංඥාවකුත් නෙවෙයි. මේක ඇතුළේ තියෙනවා චිත්ත නියාමයක්. මේක ඇතුළේ තියෙනවා ධර්ම නියාමයක් කියලා. එතනම හිත පවත්වාගෙන ඉන්නවනම් 100 200ක් ලකුණු දෙන්න පුළුවන්. ඒ හිතේ කෙලෙස් නැහැ. මොකද ඒ හිත පවත්තන හිතක්. නිදිමත්ව විශේෂකුත් නෙවෙයි. ඒ වගේම නොවේවා කියන හිතකෙමුත් පෙලෙන්නේ නැහැ. වේවා කියන හිතෙන් පෙලෙන්නේත් නැහැ. ඔන්න ඔය දෙකට වැනෙන්නේ නැති අපි කියනවා මනාපමනාප දෙන්නේ නැති එන්නේ නැති தත්වෙටපත් උනාට පස්සේ ඒ යෝගාවචරයට අමෝතු ගමනක් එනවා ආපහු ගමනක් ওই ගිය පාරදිගෙම මේ අරමුණු වල සේයාවක් තිබුණත් එකයි නැතත් එකයි කියලා බලනකොට පේනවා මේක සංඥාවක සේවාවක් සහ සංඥාවක් නැති අතර කතාවක් මිස අරමුණක් එක කතාවක් නෙමෙයි තියෙන්නේ. අපි ඕනම දෙයක් සංඥා මාර්ගෙන් තමයි ගනුදෙනු කරන්නේ. අරමුණත් එක්ක සංසාරේ කපට කල්දාකත් අපි ගනුදෙනු කරලා නැහැ. අපි ගනුදෙනු කරලා තියෙන්නේ සංඥාත් එක්ක. ඒත් මේ සංඥාවකට නෙමෙයි බය වෙලා තියෙන්නේ. තමන් ළඟ සතිය තියෙනවා නම්, තමන් ළඟ සීලය තියෙනවා නම්, තමන් ළඟ සද්ධාව තියෙනවා නම් ඕන දෙයක් වෙච්චා කියලා බලන්න හිටියොත් මේ සියුම් අරමුණක් නෙමෙයි ඊට වැඩිය මතුවෙන ඕලාරික අරමුණක උනත් ඒ යෝගාවචරය තේරුම් ගන්න පුළුවන්. ඒකේ පටන් ගන්න ඉස්සෙල්ලා නිස් මොනක්වත් තිබිලා නැහැ. ඉවර වුණාට පස්සේ මොකුත් නැහැ. ඒක අරමුණක් තියෙන්නේ පෙරත් අගත් දෙකම පිරිසුදු චිත්තක්ෂණයක ඒ නිසා මේ අරමුණ වෙන් කළ අඳුර ගන්න පුළුවන් නම් යෝගාවචරයට පේනවා අරමුණට යට වුණොත් මගේ හිත බාල්දු වෙනවා මගේ හිත හොඳටම සද්ධාවෙන් සීලෙන් සතියෙන් බලන්නේ කියොත් මේ අරමුණ මේට වැඩිය ගොරෝසු වුණත් ඕක ගැන කතා කරොත් කෙලෙස් වෙනවා කතා කරන්නේ සතහැරියොත් සංඥා ගත්තේ නැත්නම් හිතට ගත්තේ නැත්නම් මතකෙට ගත්තේ නැත්නම් සංඥා නානුසෙන්ති කියලා බුදුරජාණන් පාවිච්චි කරන්නේ සංඥා මණ්ඩි බහින්නේ ඇවිල්ලා ගියා ගියා ගියාමයි එහෙම නැත්නම් විඤ්ඤාතේ විඤ්ඤාතමක් තමයි මම දැනගත්තා මට මෙහෙම ආවල් සංඥාව ආවයි කියලා මතක තියාගන්නවකත් හෙට තියාගන්නවකත් යන්නේ ඒක කෙලේශයක් බව දන්නවා ඒකට යන්නයි ඒක හරියට වතුර ඇඳපු ඉරක් වගේ වැල්ලේ ඇඳපු ඉරක් වගේ ආන්න ඒකට බය ඇරුණා නම් මේ අපි මේ සද්ද වලට වේදනාව වලට හිතවිලි වලට එනකොට අපි සෑහෙන භාවනාවට කරදර කරනවා කියලානේ අපි ඒක හිතනවා තමයි වෙන්නේ හිතවිලි වලටත් වෙනවනේ නමුත් අර පුංචි දේ අල්ලගෙන භාවනා මානසිකාරය නැත්තම් වීර්යය නැත්තම් ඒකට චෛතසිකයට කියන්නේ අදිමුක්ක චෛතසිකය කියලා විශ්වසනීයත්වය ඇති කරගත්තොත් මේ කිසිම සංඥාවක් දිගට හිටින්නේ නැහැ. ඒක කොච්චර ගොරෝසු වුණත් සියුම් වුණත් ඇවිල්ලා යනවා. ගියාට පස්සේ කපුරු පිච්චා වගේ මොනම ලකුණක්වත් නැහැ. ලකුණ හිටින්නේ සංඥාව විතරයි. මතකේ විතරයි. ඒක තමයි කරදර කරන්නේ. අපි ඒකට කොච්චර ආශා කරනවද බලන්න. ඒ නැවත මතක් කර කර කරදර ගන්න අපි කියනවනේ මේ අපාර මේ වූ මේ සංසාරේ මගේම පිය වේවා මගේම පුතු වේවා කියලා අර වාවා තියාගෙන ගෙනියන්න හදනවා ඊගාවාත්මටත් ගෙනියන්න. මට ඒ සින්දු එන්නේ ඕලංගේ නරක වෙලාව. මගේම පුතු වේවා මගේම පිය වේවා කියලා මේ මේ මේ මේ දැන් තියෙන මේ පරිප්පුව ඊගාවාත්මටත් ඉල්ලනවා. මෙවට බූවලිකෙන් ගහලා මදි. කසේ ගහනකොට පවිර පළු හිටින්න ගහන කවදාවත් බුදුහාමරෝ කරන්නේ නැහැ මම මෙහෙම කිව්වට පටලවා ගන්න එපා මේ මං කියන්නේ තේරුම් ගත්තට පස්සේ හිතෙනවා අපි මේ දෑවැදි කියලා කොනවද දෙන්නේ කාටවත් මොනවද අපි ඉල්ලන්නේ මොනවක්වත් මොනවද මේ ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ කියලා බලනකොට මේ මවාගත්ත සංඥා ලෝකිකනේ කර මේ සෙල්ලම කරන්නේ එතකොට ඒ කටුකුරුන්දේ ස්වාංශ කියනවා මේක නිකන් ඊශාන්ජ කියනවා හීනෙන් ගෙවල් මාරු කරන වෙලාවක් ගැන කතා කරන්නයි කියලා අපි ගියක් කරන ගේකින් ගේකට යන්න හදන. ඉතින් ගේ මාරු කරන්න හදනවා. දැන් එතකොට ලොරිය ඇවිල්ලා ඕන් එක ගන්න. ඉතින් අපි තක්කු මුක්කේ බඩු ටික ඔක්කොම දාගෙන ගැටිය ගහගෙන අරකට දාන කොහොම හරි නැගලා බලනකොට දැන් ෂුවර් නෑ කබඩ් වල තියෙනවා ගත්තත් නැද්ද කියලා යනකොට ඔන්න හෝන් එකත් නෑ හීනයක් කියලා මතක්. දැන් මොකද වෙන්නේ? දැන් මේ හීනෙන් ගෙවල් මාරු කරලා මේ මේ සංඥා තේරුම් ගත්තා. මේ දවල් කරන දේත් හීනයක් කියලා තේරෙනවා. මරණ මරණ වෙලා වෙනකොට ඔක්කක්කත්ම මොනම දෙයක්වත් අත්නාකමක් නැහැ. අපි මේ දැන් මේ රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, තෝ තෝ වරපල කියාගෙන ගහනවා, බනිනවා, දඬු මුගුරු ගන්නවා. නමුත් මරණ මොහොත එනකොට මේකත් හුදු සංඥාවක් විතරයි. මේක හරියට මේ පිටුගක් පස්සේ දුවන මුවෙක් වගේ හීනයක් දකින මිනිස්සෙක් වගේ නැත්නම් බීලා ඩෝප් වෙච්ච මිනිසෙකුට පේන හැලුසිනේෂන් එකක් වගේ මේකට දවල් හීන කියනවා අරවට රෑ හීන කියනවා කවදා හරි මේකට අවදි වෙච්ච දවසේ මේ අපි ඉන්න මේ දවල් හීනේ අපි මේ හදාගෙන තියෙන පිටර කට්ට අපේ පවුලේ අපේ නායදයෝ අපේ ආගම අගේ ජාතිය කියලා වටිනාකමක් ටිකක් තියාගෙන ඕක ඇතුළේ අපි මේ රැකෙන්න හදන ගතියයි manussකමයි ගත්තොත් manussකමත් එක්ක මේකේ ඉතාම දුරස්ත සම්බන්ධයක් විතරයි තියෙන්නේ අපි හදාගෙන තියෙන සැකිල්ල කද්දාකත් අරසාව දෙන්නෙත් නෑ. ඒක නිකන් සංඥා ටිකක් විතරයි. ඉතින් මේක 5න් එකක් අපිට දුක් ඇති කරනවනේ. මේ සංඥා නිසා සංඥාස්කන්ධේ. ඉතින් ඒ නිසා මේ සංඥා ජීවිතය තුළ එකකට සංඥා වැඩන ඒකත් ගෙවම් කරලා ඒ ගෙවම් කරුවට පස්සේ ඉන தત્ත්වේ බලන්නේ නැතුව අපි මැරුණොත් අවසානයේදී එන ගති නිමිත්ත කම්ම නිමිත්ත මොන්න තරම් සේවයක් කරයිද කියලා බලන්න. අන්තිම මොහොතේ මොනවද දකින්නේ? ගැරන්ඩියක් දැක්කොත් ගැරන්ඩි අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා කියලා. ඊට පස්සේ ගැරන්ඩි ආත්ම වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. අදීවියව අපේ අයිතිවාසිකම් දියව මියෝ මේ මේ මදියව පූසමර්පියව ඉතින් ඔන්න පටන් ගන්නවා. එතකොට මතක නැහැ මේ මනුස්සලෝකයක් තිබුණාවත් මතක නැහැ. දැන් කරන්නේ ලෝකෙට රණ්ඩු. දැන් මේකේ හම්බ වෙනවා මොකක් හරි අපේ මොන මොන බඩකටත්තු හම්බුනත් ඒක අල්ලගෙන නටනවනේ යතත්‍ර තත්‍රා විනන්දිනි මොන කුණු හරපේ දුන්නත් ඒක අල්ලන්න රණ්ඩු කරනවා හරි ලස්සන දෙල්ලමක් තියෙන්නේ මේක නිකන් කොල්ලේ බබත් එක්ක කරන දෙල්ලම් වගේ තමයි මේ සංඥාත් එක්ක මේ තියෙන කියලා බැලුවොත් මම හිතනවා කිසිම කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් අපි මේ කරන නාටකම දකින්නට අපි මේ තරම මෝඩද අපි මේ තරම් බොළඳද මේ සතිය කියන උපකරණය මේක හොඳටම කොක්ක දාලා ගන්න පුළුවන් නේද ඇයි මේ තියේදී අපි මේ පිට කතාගෙන hina වෙන්න හදන්නේ සතියට මේ ඇති හැටි දකින්න කැමති නැත්තේ මොකද කියලා බැලුවොත් මේකේ තෙල්ලක්කාර දර්ශනයක් මේකේ තියෙනවා මේ සම්ප්‍රදාන කර දර්ශන ගොඩ ඒමනක් නැහැ. ඒ නිසා මේ සංඥා පිළිබඳව සේවිතබ්බ සේවිතබ්බ දෙක තතා කරලා සර්වචන් සඳහන් කරලා තිනවා දෘෂ්ටිය තියෙනවා. එහෙම නැත්නම් මිනිස්යාගේ දැක්මේ සේවිතබ්බ සේවිතබ්බ කියලා දෙනවා. ඒක ඇත්තටම අපි මේ දවස්වල සුබෝධාරාමි කරන්නේ ඒ අපන්නක ප්‍රති අපන්නක සූත්‍රේ ඒක ਸਰවචනංශේ පටන් අරගන්න එතනින් තමයි අපි හැම වෙලාවෙදීම අපි හිතනවා මේ අපි ගත්ත දික්තිය හරි කියලා. එහෙම නැත්නම් අපිට මේ ජීවිතේ ජීවත් කරවන්න බෑ. නමුත් සරුවචනන්සි බොහොම ලස්සනට මේ අපි ළඟ තියෙන මූලික ආගයන් ආඩම්බරයන් පිළිබඳව තර්කයේ වැත ගන්න හැටි එහෙම නැත්නම් ඒකේ යථාර්ථයක් කරගන්න හැටි එහෙම නැත්නම් ඒක අවිරුද්ධ වෙන්න හැටි ඒක නිවැරදි ප්‍රතිපත්තිය ගන්න හැටි බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ සමහරු ඉන්නවා පැහැදිලිවම ප්‍රකාශ කරනවා අත්ති අත්ති දින්නම් අත්ති ඉත්තම් අත්ති උතම් අත්ති මාතා අත්ති පිතා ආදි වශයෙන් දුන් දෙහි ආනිසංස ඇත වැඩි හිටියන් ගෞරව කිරීමේ ආනිසංස ඇත බුදු පූජා පැවැත්ීමේ ආනිසංස ඇත මවෙක් ඇත පියෙක් ඇත කළ දේ විපාක ඇත ආදි වශයෙන් කරුණු 10ක් පෙන්නනවා මෙයක් තියෙනවාම කියන જાතියක් එනේ ඒ අත්ප්‍රතිම අනිත් පැත්තේ කට්ටියක් ඉනවා කිසිම දෙයක දීමේ වටිනාකමක් නැහැ හම්බ කරන කාපක් වැඩිහිටියන් සැලකිල්ලක් ඕනේ එහෙම නැත්නම් පූජා සත්කාර ඕනේ අපි ඔක්කොම සහෝදරයෝ අම්මා තාත්තා ඕනේ එහෙම කියන මේ අපි තරහ වෙන්න බෑම නම් වශයෙන් කිව්වට ඒ කොමියුනිස්ට් ධර්මයේදී පැහැදිලිවම ගන්නන ඔය ඔය දාන කතා මොකක්වත් කරන්න බෑ විද්‍යාවටත් බෑ විද්‍යාව කියන මේ ඇත්තෙම නෑ කියලා. ඒකට ආගම Hindu ආගම බුද්ධ ආගම විතරක් කියනවා ඒක තියෙනවායි කියලා. ඉතින් බුදුරජාණන් කියනවා මේ දෙන්න බලන්න කොච්චර එකිනෙකට පරස්පර විරෝධීද කියලා. දුන්දේ යත්වාකයට පූජාක විපාක ඇත වැඩියෙන් කියන සැලකීමේ හොඳක් ඇත කර්මේ සහ කර්මඵලයේ කියලා දෙයක් තියෙනවා එලොවක් මෙලොවක් කියලා දෙයක් තියෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ඒගොල්ලෝ වග බලා ගන්න ඕනේ කියලා එක පැත්ත සම්පූර්ණයෙන්ම කියනවා. අනිත් පැත්ත නෑ. බුදුරජාණන්සේ එකක්වත් කියන්නේ මම මේක කිව්වයි කියලා. මේ දෙකක් තියෙනවනේ කියලා කියනකොට කියනවා මේ දෙක පරස්පර විරෝධී නැද්ද කියලා. පැහැදිලිව පරස්පර විරෝධී. ඉතින් ඒ වෙකේ දැන් කොහොමද අපි මොකද්ද ගන්න කියලා දැනගන්නේ? මේ දෙකම දැන් අද මේ වගේ රටක හැදෙන දරුවෙක්ගේ පොඩ්ඩක් පැත්ත බලන්න ඒ දරුවට කවදා හරි කියලා දෙන්න පුළුවන් ඇයිද දාන යානි සංස තියනයි කියලා මේ රටවල නෑ එහෙම එකක් බෝධිහාමුදුරු ආටිකල් එකක් කියලා තිබුණා මේ ඇමරිකාවේ බුද්ධහම ගැන. ඒ බුදු ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇමරිකන් කාර්යය විපස්සනාව ගැන හයියෙන් කතා කරනවා. දානි දන්නේ ඇමරිකන් කාර්යයට දානි කියන එක තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ ලැජ්ජා නැති කාරණාවක් දන් දෙනවයි කියලා. කාට හරි යමක් මොන හරි දෙනවයි කියන එක ඒ කරන්න බෑ. කරන්න හොඳ නැහැ. පින්නපාතී කියොත් කෙලිම උසාවියට දානවා. හිඟා කන්න බෑ. සිංගප්පූරුවෙත් බෑ. ඒකම භයානක නීච විරෝධී වැඩ. අපේ නරටවල බින්නපතන හම්දුන තලකනෝනේ. ඒව නෑ. ඉතින් අන්නේම ඉන්න වෙලාවේදී බුදුරජාණන්සේ බලන්න උන්වහන්සේ අපන්නකව මේ මෙවැනි වෙලාවක දෘෂ්ටියක් තෝරගන්නේ කොහොමද කියලා අහන්නේ. බුදුරජාණන්සේ අහනවා ඇත්ත. කෙනෙකුට කියන්න පුළුවන් මේ දුන් දෙවි පාගනේ හම්බ කරගත්තොත් කන්න පුළුවන්. පූජාවල් ඕනෙත් නැහැ. වැඩි හිටි සැලකිල්ලක් ඕනෙත් නැහැ. මමෙක් ඕනෙත් නැහැ, පියක් ඕනෙත් නැහැ. මේ කුරුල්ල වගේ ජීවත් වෙනකොට තමයි ඇත්තටම ජීවිතේ සෝමිය තියෙන්නේ. නැත්නම් නෑනේ සෝමියක් දැන් මේක මේ දාන දෙන්නත් ඕනේ. අරේ මේ හරි වැඩ ගොඩයිද මේකේ. ඊයේ සෝමියට බර වෙලා නම් අර පැත්තට යන්න තියෙන්නේ. බුදුරජාණන්සේ අහනවා මේ වගේ මවෙක් නැත, පියෙක් නැත කර දේ විපාක නැත කිව්වොත් ඒ මිනිස්සයා ශික්ෂණයකට බැඳෙයිද නැබැඳෙයිද කියලා. ඕනම කෙනෙක් ශික්ෂණයට බැඳෙන්නේ Taman කරන කටයුත්තේ වග කියන කෙනා විතරයි. එහෙම නැත්නම් සදාචාරාත්මක වගකීමක් ඇති කෙනා විතරයි. ඒ නිසා මේ මවෙක් නැත, පියෙක් නැත, හොඳ දෙයක් නැත, නරක දෙයක් නැත කියන ගත්තොත් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම චර්යාවේ කිසිම සදාචාරයක් ගන්නෑ. ශික්ෂාවක් ගන්නෑ. ඒ නිසා මේ මනුස්සයා සමාජයේ ඉන්න අනෙකුත් සමාජිකයන්ට හිංසා කරනකොට කිසිම හැඟීමක් ඉන්නේ නැහැ යාට. යාට තියෙන්නේ පුළුවන් වෙලාවට කපල්ලා පිපල්ලා ජොලි කරපල්ලා කියන සංකල්පය. එහෙම නැත්නම් ශ්‍රී ලංකත්වා ගෘතම් පීවේ. ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා නැත්නම් හොඳම දේ කාපල්ලා ගෙවන්න වෙන්නේ උඹලට නෙමෙයි. ඒක ඉන්දියාවේ ඒ දවස්වල තිබුණ එකක්. ඒ ධර්මයෙන් තමයි යාද ගොඩක් පැතිරලා තියෙන්නේ. නමුත් ඒක වෙනකොට ඕගොල්ලන්ගේ ඇස් ඇරිලා නැහැ තව. අද තියෙන සම්පූර්ණ මේ මේ ආර්ථික ක්‍රමය බයලජ්‍ය දෙක නැති කරන එකක් කියලා ඕගොල්ලෝ දකින්න කැමතිත් නැහැ, අහන්න කැමතිත් නැහැ. නමුත් වෙන්නේ එච්චරයි. අද තියෙන මේ දේශපාලන දර්ශනය, මේ ආර්ථික දර්ශනය, මේ සමාජ දර්ශනය, මේ විද්‍යාව, මේ අර්ථල පහසුකම් සියල්ලගෙම වෙලා තියෙන අවුරුදු 200ක් මිනිස්සු ඇතුළත තිබිච්ච සදාචාරය නැති කරා. දැන් හොඳට ඕම තේරෙනවා ලෝකේ කාන්තේම රත් වෙනව නතර කරගන්න බ්‍රේක් නැහැ ක්ලච් නැහැ. පරිසරයේ දූෂණය වෙනවා ඔය කිසිම රජයකට නතර කරන්න බෑ නතර කරන්න ඕනකමකුත් නැහැ. උපදින දැන් හැම මිනිස්යාගේම හිතට වැඩිය චිත්ත දූෂණේ වැඩි. නතර කරන්න බෑ. පොත එතකොට පිළිගන්න වෙනවා අපි මේ විද්‍යාව හරහා අවුරුදු 200ක් තිබුණ බයලජ්ජා නැති කරයි කියලා. එතකොට බුදුරජාණන් කියනවා දැන් හැම මිනිස්සෙක්ම අනුත්සය මිනිසයා කරේ සදාචාරාත්මක වගකීමක් නැතුව හැසිරෙනවා. කපල බිපල ජොලියෙන්. ඒ නිසා මේ ආත්මෙදීම අස්පන අපිටම තමන්ට තමන්ගේ අසහනේ වැඩි වෙන ගතිය පේනවා. යම් හේයකින් කර්මේ සහ කර්මඵලයේ තියෙනවා ඊගාවත් මොකද වෙන්නේ කියලා අහන. අරිට වැඩි අමාරු තැනකට වැටෙනවා. ඒක නිසා කර්මඵලයේ තියෙන්නේ වේවා නොතියන්නේ හේවා හික්මීම ගැන පොඩ්ඩක් කල්පනා කරලා තමන් රැකුණොත් මේ ජීවිතෙත් යම් ප්‍රමාණයකට සිදුවෙන වැරදි අඩු වෙන්න පුළුවන් මරණයෙන් මත්තේ ඒකාන්ත අපාගත වෙන්න වෙන්නේ ඒ නිසා ඒ වගේ මේ මවෙක් ඇත පියෙක් ඇත කියන වගේ මවෙක් නැත පියෙක් නැත කියනවා නම් මේ මවෙක් ඇත පියෙක් ඇත කියන එක අපි බාරගන්නේ මොකටද? එතකොට අපිට සදාචාරාත්මක වගකීමක් එනවා. වගවීමක්. ආහනේ ඒකෙන් මෙලවත් රකින්න ඊගාවත් රකින්න නිසා ඒ ශික්ෂාවට ශික්ෂණයට එහෙම නැත්නම් හික්මීමට පැත්ත වෙන්නේ බාරගත්තොත් එළොමෙලෝ දෙකම රැකෙනවා කියන මේක අද හැදෙන ජනතාවකට පන්ති කාමරයක කද්දාකත් කියලා දෙන්න බෑ. දැන් තියෙන්නේ අරුවට වැඩි ඉස්සෙල්ලා මොදින්නන එක විතරයි. අර රැට් රේස් එකට වැටලා තියෙන්නේ. පහේ පන්ති ළමයෙකුගේ ඔළුවට දාලා තියෙන බර කාටවත් තේරෙන්නේ නෑ. ඒ පහේ පන්ති ළමයා විභාගෙන් පෙළෙනකොට අම්මා වහකන්නේ. ළමයා නෙවෙයි. ඒ පන්ති වලින් ටීචර්ස්ලා ඉතින් මේ තරඟයකට මේ දරුවා මොණි උණ්ඩ මොණි සමක් කරගත්තට පස්සේ මේක දිනුවහම මොකෝ වැරදුනහම මොකෝ ඒක යකා. ඒක යකා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අධ්‍යාපනයේදී මොකක් ලැබුණත්. ඉතින් අර පුංචි ළමා මනස මේ විදිහට ڇප්ප කෙරුවට පස්සේ බඩ බොක්කේ ඉන්න කලලයක් අල්ලා මෙතකල දැම්මොත් මොකද වෙන්නේ? ඊට අපම් මේ වැඩේ. තාම අමාරුයි. අද ඉන දෙමාපියෝ රැල්ලට මේක තීරුම් ගන්න. ඒ වගේම ගුරු පද්ධතියට මේක තේරුම් අරගන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේක තේරුම් ගන්න දැන් මම දන්නේ දැන් අවුරුදු 3කට විතර ඉසෙල්ලා පෙපර්ත් වල ඒ විභාගේ පාස් වෙලා ළමයි බෙල්ලෙල්ලා මැරුණා ඊට පස්සේ මට රමණී ලීලාරිය ශාන්ත මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා තමයි පාස් ඒ බෙල්ලෙල්ලා දාගෙන මැරලා පස්සේ අචන් බ්‍රම් ගිහිල්ලා ඒ පන්ති ඔක්කො ඒ පන්තියේ බර ගානක් ඊට පස්සේ උත්සාහ කළා තියෙනවා සීදීනස ගන්න අජන් බම් ගිහිලා කතා කරලා මොකද්ද කියන්න බෑ. ඇයි මෙහෙම මානසිකත් එක්ක ආවේ ඉතින් කර්ම ශක්තිය වෙන්න ඇති කියලා. ඔය අමාරුවෙන් තමයි ඉතුරු ළමයි ටික බේරගත්තේ. සිඩ්නි වල වගේ වැඩේ වුණා. ලංකාවෙත් ඒ වැඩේ වෙලා තිනවා. තාමත්ම යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු සමතේ අනවශ්‍ය විදිහට මේ දීලා තියෙන බර වැඩිකම නිසා ඒ හික්මීමක් පිළිබඳව ළමයට කොහොමඩක්වත් හැඟීමක් එන්නේ නැහැ. ඒක නිසා අපි මේ අපි හිතනවා දැන් අපි නම් කර්මේශා කර්මඵල ඒකාන්තයෙන්ම අදහනවා. අපි නම් ඒකාන්තයෙන් අම්මා තාත්තා අදහනවා. අපි ඒකාන්තයෙන්ම මේ හොඳ දේ හොඳයි නරක දේ හොඳයි කියනවායි කියලා. නමුත් හිතන්න එපා 100%ක් අපි අපේ ක්‍රියාවලියේ අපිට 100 100ක් ලැබෙනවායි කියලා. අපි හිතන්න අරගයි මේ අන්‍යාගමිකෝ නැත්නම් මිත්‍යා දෘෂ්ටිකෝ තමයි ඒව කරන්නේ අපි නෑ කියලා. නමුත් අපි දවසේ ওই භාවනා කරන සතියෙන් ඉන්නදී හැම වෙලාවකම කොල්ලෙන් හරි මල්ලෙන් හරි කඩා වඩා ගන්න අපි දඟලන්නේ. පුළුවන් ක්‍රමයකට ලාභ සත්කාර උපයන්නේ අපිත් දඟලන්නේ කාට හරි කියන්න පුළුවන් දත් දෙක උස්සගෙන නෑ නෑ නෑ අපි නම් කොහොමඩක්වත් ආරස්සා වෙලා තියෙනවා උපැන්න සාතිකේ බෞද්ධයි කියලා ලියලා තියෙනසයි කියලා. කද්දාවත් නෑ. ඒක නිසා මේ දෙකෙන් අපි යම් ප්‍රමාණයක් මේ කර්මී සහ කර්මඵලයේ කියන බුදුරජාණන් දේශනා කරන්නේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨි. ඒක නැති වෙලාට කියනවා කම්ම සම්මෝහ කියලා. මේ ආර්ථික ලෝකයේ තියෙන සුද්ධ කම්ම සම්මෝහයක්. ඒක පිළිබඳව අටුවාචාර්ය වංශලා ලියනවා මේ කර්ම සම්මෝහය කියන එක කොහොමද ජනගහණයෙන් වැඩි හරියක් හැමදම යට වෙලා ඉන්නේ කියලා. පිළිගන්න කැමති නෑ කර්මය සහ කර්මඵලය මොකද පිළිගන්නකොටම වගවීමක් වෙනවා පිළිගන්නකොටම සදාචාරයක් වෙනවා පිළිගන්නකොටම ශික්ෂණයක් වෙනවා ඒක අපි කැමති නෑ හැබැයි අපි කැමති අපි බබාලා ශික්ෂණය වෙනවා දකින්න ගුරුවරු කැමති ගෝලෝ ටික ශික්ෂණය වෙනවා දකින්න රාජ්‍ය රෝගමති රට්ටු ශික්ෂණය වෙනවා දකින්න. නමුත් හරියන්නේ ක්‍රමේ නෙවෙයි අනිත් පැත්තේ. ඒ නිසා මේ කම්ම සම්මෝහය සහ කම්මසගත ඥාන සම්මාදීතිය බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නොවුණත් හැමදාම සුළුතරයක් කියලා කියනවා. අඩු ගානක අපේ චිත්ත වීති දිහා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් පහළ වෙන චිත්ත වීති වලින් 100ට කොච්චර ප්‍රමාණයක් කම්ම සම්මෝහයේද තියෙන්නේ කොච්චර පොඩ්ඩද කම්මසගත ඥාන සම්මාදිටියේ තියෙන්නේ කියලා. අපි මේ සම්ප්‍රදාන කෝල මේ බුද්ධ ධර්ම රකින්න ඉන්නේ જાතිය. ඒ චිත්ත වීජය නැත්නම් අපි එන හිතවිලි අරගෙන බැලුවොත් කොච්චර කම්ම සම්මෝහය තියෙන්නේ කියලා. ඉතින් ඒක හදාරන්න හදාරන්න දැනගන්න දැනගන්න හරි සංවේගයක් පහළ වෙනවා එහෙම නැත්නම් ආතතියක් ඇති වෙන පටන් ගන්නවා අපි කොච්චර අනාථද කියලා අපි කොච්චර අසරණද තීන්දුවක් ගත්තොත් ගන්න හැම තීන්දුවම ආර්ථික තීන්දුව බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝතරේ කග්ග විසාන කප්පෝ අපි යමෙක් වචනය කරනවා නම් ඇසුරු කරනවා භජಂತಿ සේවනය කරනවා නම් කාරණේ කරස්මයි ඇසුරු කරන්නේ කාර්යයේ කෙනතුරු කාගේ රැවටි කියලා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්‍යා කාගවත් කිසියම් ප්‍රතිවලයක් අපේක්ෂාවක් නොකර වැඩක් කරන මිනිස්සෙක් ඉතාම දුර්ලභයි කියන බුදු කෙනෙක්ම තමයි. බුදුහාමර කවදාකවත් තාපව ඉල්ලගෙන නෙමෙයි වැඩ කරන්නේ. ඒ නිසා නික්කාරණා කියලා කියන්නේ අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සයා මනුස්සයා කල්පනා කරන්නෙම රුපියල් වලින් කියලා. අර්ථ ශාස්ත්‍රය විතරයි උදන්නේ. ඒක නිසා මිනිස්සුත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි කංග වේනගේ තනියඟ වගේ කැලේකට යන්නයි කියලා කියනවා. ඒ මොකද අපි මේ කම්මසගත ඥාන සම්මාදීට්ඨිය බේනේ නෝන්ජල් කරක් වාගේ. කම්මසගත ඥාන සම්මාදීට්ඨිය බේනේ වර්ණ අනමිටියක් වාගේ. කම්මාසගත ඥාන සම්මාදීට්ඨිය බේනේ විලංගුවක් ගැහුවා වාගේ. කම්මසගත ඥාන සම්මාදීට්ඨිය බේනේ නාශලනුවක් දැම්මා වාගේ. එනිසා අපිට ඕනේ නිදහස ජීවත් වෙන්න. නමුත් අපි එතකොට යන්නේ කොහෙද? අර සදාචාරයේ හික්මීම නැති තැනකට. ඉතින් ඒක නිසා භාවනා කරන්න ගිහිල්ලා අපේ හිත යම් වෙලාවක සතියෙන් පිටවෙත්පු වෙලාවක අපි මේ සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳව පොඩ්ඩක් හසුරුලා බැලුවොත් මේ කොහොමද මේ මෙච්චර නික්ලේශී අරමුණක් තියේදී හිත මේ විදිහට මේ කෙලෙසයි තරමුණට යන්නේ එතකොට තේනවා භාවනා නොකරන වෙලාවේ නම් කොහොමද කියලා. භාවනා කරන්න ඉස්සෙල්ලා කොහොමද? සතිය කියන කඳුර ගන්න ඉස්සෙල්ලා කොහොමද? අනික් රට්ටු කොහොමද? එතකොට තිරිසන්ගේ කොහොමද? යක්ෂයින්ගේ කොහොමද? පෙරේතයින්ගේ කොහොමද? නිරහත්තුන්ගේ කොහොමද කියලා හිතනකොට පේනවා මේ හම්බෙච්ච ටිකේ හෝ අපි ඒ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන මේ පළවෙනිම සම්මාදිට්ඨිය හෝ ඇති කරගන්න උත්සාහ කළොත් ඒක ඉස්සල්ලාම සිද්ධ වෙන්න ඕනේ පරියන්කේදී හෝ සතිය විනෝඩ තමයි තේරුම් ගන්න ඕනේ මේ කම්මස්සගත ඥාන සම්මාදිටිය තියෙන නිසායි අපි සීල ශික්ෂාට බැස්සේ මේ කම්මස්සගත ඥාන සම්මාදිටිය නිසායි අපි සමාධි ශික්ෂාට බැස්සේ මේ සමාධි ශික්ෂා නිසායි මම අරමුණකට අඩු ගන්න සතිය තියාගෙන ඉන්නේ ඒක කොච්චර අමාරුද මේකේ lessලා ගිය ගමන් අර කම්ම සම්මෝහයට වැටෙන්නේ ඒක නිසා මම ඉසගිනි ගත්තකු එගිනි නිවන ලෙස කියනට වඩා මේ ගත්ත සත්‍ය මාත්‍රාව ඉදිරියට ගෙනියන එක ඇත්තට මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයේ සත්‍ය ගැන කතා කරන්නේ මම මේ උත්සාහ කරකට පෙන්වන්න හදනේ මතු කරලා පෙන්වන්න හදනේ කාටවත් තේරෙන්නේ මේ සති මාත්‍රා මෙච්චර වටිනවයි කිය. මොකද කුසල් වෙනවා පේන්නේ නැහැ. මේ අරමුණක හිත පැවැත්වීම එච්චර වටන කියලා පේන්නේ මොකද අපිට උගන්ලා දීලා තියෙන සාමාන්‍ය කුසලය නැත්නම් පින ඒ වෙන බව පේන්නේ නැහැ නමුත් පවන කිරීම සිද්ධ වෙනවනේ කියන අදහසකට සත්‍ය මාත්‍රාව තුළ සබ්බ පාපසා කරන සිද්ධ වෙනවා කියලා දැනගත්තොත් තේරුම් ගන්න පටන් අර ගන්නවා ඔය සම්මාදිට්ඨියල තියෙන පළවෙනිම සම්මාදිට්ඨිය කම්මසගතා ඥාන සම්මාදිට්ඨියවත් අපෙන් සපිරෙන්නේ අපි මේ දැනගෙන ඒකත් මම මෙහෙම කියනවා සතියේ ඉඳලා වැඩක් නැහැ සතියේ ඉන්න බව දැනගන්න ඒකට සති සම්පජඤ්ඤය කියනවා මම මට කළ යුතු උතුම්ම දේ සතිය. දැන් මම ඉන්නේ සතිය කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණය කියන්නේ සතියේ ඉන්නකොට සතියේ ඉන්න බව දන්න චිත්තක්ෂණය කරදරයක් නැතුව අටුවචාන් වහන්සලා කියනවා නිවන කියලා. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණය නිවන. ඉතින් අපිට තියෙන්නේ එක මාලයක් එක මල්ලක් හම්බුණා අපි ඒක මල මාළේට ඇමෙනවා. තව මලක් හොයාගෙන ආයෙ මාළේට අමුණන්න වගේ මේ සති ධාරාව, සති මාත්‍රාව ටික ටික ටික ටික වඩාන යන පටන් අරගත්තොත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නතර වෙන්නේ ඉහළියල් තැනට යනවා. හැබැයි එකයි වෙන්නේ. ඉහළම සම්මාදිට්ඨියට ගියාට පස්සේ තමයි තේරෙන්නේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. නැත්තම් අපි හිතනවා අපි දන්නවා අපි ඉන්නේ හරි පැත්ත කියලා නෑ. ඒ යාන්ත්‍රයේ හරි තේරෙන්නේ විපස්සනා සම්මාදිට්ඨියට ගියාට පස්සේ තමයි එතකන් මේ සතිය වැඩි නිකන් සද්ධාවෙන් කරන වැඩක්. එහෙම නැත්නම් ශික්ෂාවක් වශයෙන් කරන වැඩක් කියලා තමයි තේරෙන්නේ. නමුත් ඒකේ යාන්ත්‍රණේ තේරුම් දවසේ පේනවා බුදුජානනාංශයේ පොඩි උන්ට වගේ අපිට මේ ශ්‍රද්ධාව හරහා සීලය හරහා සතිය හරහා දෙන්නේ කොච්චර වටින දෙයක්ද. නමුත් අපේ තර්ක ඥානය ඒක වෙනුවට කොච්චර දෝ වටන දේවල් පෙන්නගෙන භාවනා කරන්න වෙලා නැහැ කියනවා. මේ භාවනා කරනකොට ආනාපානෙ තියෙන්න ඕනද කියලා අහනවා নানা ප්‍රකාර ප්‍රශ්න වලින් මේක අවුල් කරගන්නා මිසක් මේ ඉන්න ඕනම ඉරියව්වක ඉන්න දේ ඉන්න බව දන්න එක අපිට තියෙන ලොකුම කුසලයේ කියලා දැනගන්න පුළුවන් නම් ඒ කිනාට ওই ත්‍රිපිටකය පිළිබඳ අවබෝධයක් නැති වුණත් මොනවා නැති වුණත් කෙරෙන්න ඕනේ වැඩේ ඒ චිත්තක්ෂණේ සපිරණ එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය උපේනවා එදින් මම තවදුරටත් දේශනාව පවත්තන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙනකොට කරගෙන ආපු ටිකේ ආනිසංශ සිහිපත් කරගන්න. අපි කොච්චර වෙලාවක් පරියංක වශයෙන් සක්මන් වශයෙන් හිටියද අපිට මේ ලැබිච්ච ධර්ම කොටස් සහ ඒ අත්දැකීම් මතින් අපිට හෙට වෙනකොට නැත්නම් ඊගාව පරියන්කයට එනකොට මේ හිතියට වැඩිය සතිය ධාරාව සති මාත්‍රාව දිකට පාත්තාගෙන යන්න පුළුවන් වුණා නම් පුළුවන් වුණ වෙනවා නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්න ඕන තියෙන එක තමන්ගේම අත්‍යවශ්‍යිතක සහ තමන්ගේම දැනුම මිස නොලබිච්ච කිසිම දැනුමක අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා ඒ ආත්ම විශ්වාසයේ වැඩි වීමට නැත්නම් මේ අධිමොක්ඛ චෛසිකේ වැඩි වීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා ශිර දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි පසුගිය දවස් ටිකේම චාරිත්‍රාක් වශයෙන් ධර්ම දේශනා સમાપ્ત වෙච්ච වෙලාවේ ඊතාවතා ආදී ගාථා සජ්ජහනා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 නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදි තස්ස සාදු සාමිනා කතම් පුඤ්ඤං මයං දාතප්ප සාදු සාදු සාදු අනුමෝදාමි ඕකාස් ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමති සාදු කාස්තම සුඛී හොත අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti රග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු